බලාපොරොත්තු වෙමු ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීමෙන් සතිවාරය ආරම්භ කිරීමට අපි ජයන්තට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න පහකුත් සක්මන් භාවනාව සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාවේදී සෑම විටම ආනාපාන සතිය පමණක් යෙදීමට කම්මැලි හෝ එපා වන අවස්ථා ඇත. හිත ඒ සඳහා යොදා ගැනීමට ඉතාමත් අපහසු බව දැනෙන විට ඒ වෙනුවට ජීවිත අත්දැකීම් ආවර්ජනා කොට ඒවා එදා දැනුණු විදිහත් අද ඒවා දැනෙන විදිහත් මෙනෙහි කරමි. වෙනස වටහා ගනිමි. සිහිනුවණින් බලන විට ඊයේ 100ට 100ක්ම නිවැරදියයි සිතුණු දේ අද වෙනස් කර ගැනීමට සිදුවන අවස්ථා එමටය. සතියේ බලය ගැන සිතා ඒ පිළිබඳව මට උපේක්ෂා සහගත විය හැකි නමුත් පිටතින් බලන්නෙකු පිස්සෙකු ලෙසද සිතන්නට පුළුවන්. මේ தත්ත්වය මගහරවා ගැනීමට විටක වංචාකාරී හැසිරීමක යෙදෙන්නටද සිදුවේ. උදාහරණයක් වශයෙන් සම අලුත උපන් දරුවා පෙන්වන දෙපොලක් දරුවා පිළිබඳ සියලුම සුබ සහ වාසනාවන්ත සුබ පැතුම් බලාපොරොත්තු වේ. එහෙත් එම බිරිඳාගේ අසරණ බව හා වේදනා ගැන සිතන විට අවිනිශ්චිත අනාගතය ගැන සිතන විට දෙමාපියන්ට කුමක් කියන්න දැයි නොහැඟේ. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත් වෙමි. ඔබතුමාට දරුවන් සරණයි. ඕන එක පිළිබඳව මේ භාවනා කරනකොට වෙලාවට කර හෝ ඒ කියන්නේ පරියන්කේ ඉඳගෙන අපි කර්මඨාහනක් වඩන වෙලාවක් නැත්නම් සක්මනක ඉඳගෙන අපි සක්මන් භාවනා කරන වෙලාවක් ඇර අපි එදිනදා ජීවිතේ ගත්තත් ඔය කියන සක්මනේ පරියන්කේදී ගත්තත් ඒ බුදු වන්දිසාංශ මෙන්න මෙහෙම උපදේශයක් දෙනවා අපි හිතේ කරන දේවල් වචනේ කරන දේවල් කයින් කරන දේවල් අපිට කොච්චර ඕන වුණත් ඕන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒවා ඒ දෙයට යන්න දෙන්නත් වෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට හිර කරලා ශික්ෂණය කරන්න ඕන වෙලාවලුත් තියෙනවා. විශේෂයෙන්ම හිත ගැන බලනකොට සතිය අඳුල්ලා දුන්නට පස්සේ හිතත් සතිය අඳුල්ලා දෙන්න ඉස්සලා හිතත් කියන දෙක සංසන්දනය කිරීම ණය විපස්සනාවෙන් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අනු අන්වේ ඥාන වලින් සිද්ධ වෙනවා. ඉතින් මම මෙහෙමයි දැන් මෙහෙමයි කියලා ඒක හිතවිල්ලක්ද එහෙම නැත්නම් හිත පිටේ යෑමක්ද එහෙම නැත්නම් මේ වෙච්ච දේ සාධාරණව සලකා බැලීමක්ද කියන ප්‍රශ්නෙට උත්තරයක් මේ අහන්නේ. ඒකෙදි ඒ බුරුමේ පඬිස්වාංශිකේ ප්‍රකාශය මම හරි කැමැති නැවතත් මතක් කරන්න. භාවනා කරන යනකොට ඉඳගෙන හෝ සක්මණේදී හෝ නැත්නම් ඕනම වෙලාවක මේ හිත හැම වෙලාවෙම ගලපා බැලීමක් කරනවා. කාලය සහ දේශය අනුව. ඒ ගලපා බැලීම අනුව තමයි පරිණාමය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක කරනකොට සැකයක් තියනවා මේ contemplative නැත්නම් inferential එහෙම නැත්නම් මේ ණය විපස්සනාවට ගිහිල්ලා එහෙම නැත්නම් අන්වේ ඥානවලට යනකොට සැකයක් තියෙනවා නම් හැම වෙලාවෙම මූල කර්මත්තාන්ට හිත දාලා සැකේ දුරු කරගන්න සැක නැත්නම් උඩ යන්න හරි. ඒක මේ ආධුනිකයෙකුට කරන ප්‍රකාශයක් නෙවෙයි. භාවනාව කරගෙන යනකොට ඕනම වෙලාවක හිතවිලි තරුංගල් අරින්න පටන් ගන්නවා. ඩේ ඩ්‍රීමින්, ෆැන්ටසයිසින් ඔය කියන විදිහට සංසන්දනාත්මක දේවල් වෙනවා. ඒකට යන්න දෙන්න බය නැත්තේ ආත්ම විශ්වාසය තියෙන කෙනා. ආත්ම විශ්වාසය නැත්තම් හිතනවා මේක හිත පිළිලද්ද දන්නෙත් නැහැ, හිත පිටියෑමක්ද දන්නෙත් නැහැ, භාවනට අදාළ එකක්ද දන්නෙත් නැහැ, මූල කර්මස්ථානයට නිග්‍රහ කිරීමක්ද දන්නේ නැහැ කියලා සැකේනවනම් තාම හිත මෝරලා නැහැ. තාම හිත විශ්වාසය ඇවිල්ලා නැහැ. තාම හිතට අදිමොක්කේ පහළ වෙලා නැහැ. ඒකට ප්‍රශ්න දල උත්තරේ තමයි මේ හිතට පිස්සු කෙලින්න දෙන්න. පිස්සු කෙලිනව නෙවෙයි. පිස්සු කෙලින්න දෙන්න පිස්සු කෙලිනවා. ඒ කෙලිනකොට සැකනම් මූල කර්මස්ථානට දාලා හිත හිර කරන්න. එහෙම නැත්නම් යන්න හරි. ඉතින් මේක එක සැරයක් කිව්වට මම හිතන්නේ තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. විශ්වාසය ඇති වෙන්න ඇති වෙන්න කිසිම සීමා මරියාදාවක් නැහැ. හිතට ඕනේ ඩෝල් ගහන්න හරිනවා. සරුංගල් වලින් අහනවා. දන්නවනේ දැන්. තමන්ගේ අධික්ෂණේ යටතේනේ. මල පනිනවා දැන ගන්නකොට සීමාව ඉක්මවන දැනෙනවනම් ආය මූල කර්මත්තට ගෙනත් දාන්න. නම කවදා හරි වෙලාවක් එයි මූල කර්මත්තාන වෙත් නැහැ, සති හොනෙත් නැහැ. හිතට වෙන දේ වෙන්න අරින්න. එතකොට තමන්ට විශ්වාසයක් ඇති වෙයි. දැක දැක දැන දැන හිත පිස්සු කෙලියට කමක් නැහැ. නොදැක නොදැන කරනවට වැඩිය එතකොට හිත විසින්ම ස්වභාවයෙන්ම ඉන්දිය සංවරයකට හික්මීමකට ලක් වෙන බව තමයි බුදුජානනාංශික පිළිගැනීම. වෙන වැරදි ප්‍රමාණය දන්නවනම් නොදැන වෙනවට වැඩිය හොඳයි. ඒකට කවදාකවත් ඕක පිළිගන්න කැමති නැහැ සදාචාරවාදියා. එයා කොයි වෙලාවෙත් හිර කරලා හරියට කුල්ලෙන් වහලා ගේ ඇතුලේ තියාගෙන හදන්න හදන ඒකට කවදාකවත් හිත වැවෙන්නේ නැහැ. ඒ නිසා හිතට ඕන පිස්සුවක් කෙලින දෙන්න තමන්ට ආත්ම විශ්වාසය තියෙනවා. ඒක හැබැයි දෙවැන්නේකට කියන්න බෑ. තමන්ම දැනගන්න ඕනේ. එන්නේ එන්නේ එන්නේ සද්ධාව වැඩෙනවා නම් එන්නේ එන්නේ ආත්ම විශ්වාසය වැඩෙනවා නම් එන්නේ එන්නේ කුසල ඡන්දය වැඩෙනවා නම් එන්නේ එන්නේ එන්නේ අදිමොක්ක චෛසිකේ වැඩෙනවා නම් ඕන පිස්සුවක් එන්න දෙන එකයි කියන්නේ. කද්දාකත් වරදින්නේ නැහැ. හැබැයි මේක කාටවත් කර දෙන්න යන්න එපා. උපදේශය විතරක් දෙන්න. ඔබට සැක නැත්තම් හිතට පිස්සු ගෙලින්න ආරින්න. සැකනම් මූල කර්මත්තාන ගෙනලා කීකරු කරන්න. එදි මේ පටන් ගන්නෙත් ලිපිය මුල් වෙලාවේදීම මූල කර්මත්තේ ලබා ගන්න වෙලාවට සමහරට බෑ. ඉතින් Tamange ඒ රුචි අරුචිකන්තේ හොයාගෙන යනවා. ඒ බව දැනගෙන යනවා නම් ඒක කිසි දෝෂයක් නැහැ. දන්නේ නැතුව තමයි මෙතෙක් කල් ගියේ. දැන් ඥානතෝ පස්සතෝ යථා භූතං. දැක දැන ඇති හැටි මේ යනවා. හිතේ හැටි මෙහෙමයි කියලා යන්න දුන්නොත් බුදුරජාණන්සේ නිකන් මේ ඉංගියට වගේ කියනවා. හිත ස්වභාවයෙන්ම සත්‍යයට කැමති. හිත ස්වභාවයෙන්ම මේ සදාචාර සම්පන්නයි. හිත ස්වභාවයෙන්ම හොඳයි. උදාහරණයක් වශයෙන් පොඩි දරුවගේ හිත. අපිට බොරුවක් කියන්න ඕනේ නම් අපි බොරුව කියන්නේ විනිදාය ලද්දින් විනිදාය රුචින් විනිදාය ගතින් විනිදාය භාවං කියලා අපේ ස්වභාවයෙන් පිටපැනලලු බොරුවක් කියන්නේ. අපේ ගතියෙන් පිටපැනල බොරුවක් කියන්නේ. අපේ රුචියෙන් පිටපැනලා බොරුවක් කියන්නේ. මේ බොරුව අනිවාර්යයෙන්ම දන්නවා දේශපාලන ආර්ථික ලාභ සඳහා කරන්නේ. ඒ වගේ මලපණින් නැතුව කියනවනම් කියන්නේ හිත ඇත්ත විතරයි. ඒ නිසා ඕක හදන්න යන්න එපා. ඔකේ හදනවයි කියලා කරන්න තියෙන අපි අලුතෙන් අඳුනලා දීපු ජඩ ගන්න ටික, කඩප්පුලි ගන්න ටික, මරි ගන්න ටික, මෝඩ ගන්න ටික, අමන ගන්න ටික, තකතිරු ගන්න ටික අයින් කරන එක විතරයි. හිත ස්වභාවයෙන් හදා හොඳයි. ඒක කාල් මාක්ස් තුමත් කියනවා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. නරක වෙලා තියෙන මේ පන්ති සටන් නිසායි කියලා. බුදුජානනාංශය සඳහන් කර තියෙනවා පබස්තර මිදම් බික්ක විචිත්තං ආගන්තුකේ උපක්කලිටේ උපක්කලිටා මහණෙනි හිත ප්‍රභාස්වරයි මේ ඇසුර නිසා පිටින් ගෑවිච්ච අකුසලයක් පේන්න තියෙනවා ආගන්තුක උපක්ලේශයට අධික බොඩි පොඩ්ඩයි තියෙන්නේ හැබැයි පෘථජ්ජනය මුළු පැය 24ම වරී කරනවා කවදාකවත් නිදහසක් දෙන්න කැමති නැහැ භාවනා කරපේකන ඕන පිස්සුවක් කෙලින්නයි කිසිම දෙයකට බයක් නැහැ. ස්වභාවයට ඉරදුන නම් හරි දේනවා. අපේ හිටපු නිසනවන සභාවතු කෙනෙක් කියනවා හැම ආගමකටම සමතන දුන්නොත් බුද්ධ ආගම විතර නැගිටින කියලා. ඒක කිසිම ෆයිට් කරන්න දෙයක් නැහැ ඒක ස්වභාවෙනේ. අනිත් කෘතිමයි අපි ඒව වළක්වන්න යන්න. ඒකට මේ මිනිස්සු කිපිලා විල ගහනවා අපිට. ඔක්කොටම සමතන දෙන්නේ. බුද්ධ ආගම නැගිටිනවා. ඒ වගේම විවේක සීමාකාරී අර්ථය අපි දෙහි ඇති සීලේ අර්ථය සමාධිය හිත කියන පිසු කෙලපන් කියලා මොන පිසුකක් කෙලින්නේ නැහැ. හදන්න ගියොත් තමයි කචල් එක. හැබැයි හදන්න ඕනේ මුලින්. හදන්න ඕනේ සීලෙන් සමාධිය. තමන්ට තමන්ගේ පිපීම වැඩිම ආර්ය භාවයට යෑම විවෘත වීම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ සිද්ධ වෙන කිසිම දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම නැවතත් ප්‍රකාශ කිරීමේ මගේ මේ විග්‍රහ නැත කරනවා භාවනා කරද්දී හෝ පිටදී තමන්ට සැකනම් පමණක් මූල කර්මස්ථාන කියලා මෙනෙහි කරන්න සැක නැහෙනේ යල වැලෙන පැත්තට නැත ගහලා දෙන එකයි තියෙන්නේ. පෙරුවන් සර්ණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භාවනාව පටන් ගැනීමේදී දැනුණ හුස්ම රැල්ල ඇතුළුවන පිටවන ස්වභාවය දැනෙන ස්වභාවය අඩු වී ගොස් ඇත. මෙවර වැඩසටහනේදී මුල් දින දෙක තුලද හුස්ම ඇතුළු වන පිටවන ස්වභාවය දැනුනේ නැත. එවැනි විටදී බොහෝ විට ශරීරයේ වේදනා කෙරෙහි සිත යොමු වේ. නැතිනම් සිතුවිලි ඔස්සේ සිත ගමන් කරයි හෝ නින්දට වැටේ. අද දින උදෑසන පරයන්කේදී නැවත හුස්ම රැල්ලේ සීතල උණුසුම් ස්වභාවය දැනුණු නමුදු දවල් ආහාරයට පෙර පරයන්කේදී හුස්ම රැල්ල නොදැනුනි. මෙම හුස්ම රැල්ල නොදැනෙන අවස්ථාවේදී හිස් ස්වභාවයක් සුළු මොහොතකට පැවති නැවත සිතුවිල්ලකට දිව යයි. සමහර අවස්ථාවලදී නලල ඉදිරිපිට නිමි නිමි පත්වන ආලෝකයක් පමණි. එයද සුළු මොහොතක් තිබී සිතුවිල්ලකට දිව යයි. අරමුණ හසු නොවීම නිසා සිත වැඩිපුර පවතින්නේ සිතුවිලි අතරය. මේ தත්ත්වය සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔව් මෙවැනි චිත්ත tattයක් තියේදී මේකේ අනුපිළිවෙලක් තියනවාද? එහෙම නැත්නම් මේක සම්පූර්ණයෙන්ම අවුලක් විතරද කියන ප්‍රශ්නේ තමයි මතු කරන්න තියෙන්නේ. මේකේ අනුපිළිවෙලක් තියෙනවා. අන්නේ අනුපිළිවෙල තමයි බුදුරජාණන්සේ ප්‍රතිපදාවක් වශයෙන් පෙන්නලා දීලා තියෙන අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. මොකද ආධුනික යෝගාවචරයේ Tamange හිතට විවෘත වෙච්චාම කොතන පටන් අරන් තියනවද කියලා අල්ලගන්න විදියක් නැහැ. ඔක්කොම හැඳි ගෑවිලා තියෙන්නේ. ඔක්කොම ෆෘට් සලාඩ් එක වෙලා තියෙන්නේ. ඔක්කොම නිකන් මැල්ලුම මලවලා තියෙන්නේ. ඉතින් අල්ලන්න බෑ මුල මැද අල්ලන්න බෑ. ඉතින් ඒක නිසා ඒ කෙනාට පේන්නේ හිතේ තියෙන අවුල විතරයි. නමුත් අපේ ධම්මචන්ත්‍ය ආමඳුරු ඉන්න කාලේ කියනවා පිස්සු සනීප වෙන්න ක්‍රමයක් තියෙනවනම් පිස්සු හැදෙන්නත් ක්‍රමයක් තියෙන්න ඕනයි කියලා. පිස්සු සනීප කරන්න පුළුවන් නම් ක්‍රමයකින් පිස්සු හැදීමෙත් ක්‍රමයක් තියෙනවා. පිස්සු හැදෙන්නේ නිකන් පිස්සුවට නෙවෙයි. ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඒ වගේ ඔතෙන් දෙනකන් හිත නික අවුල් ස්වරූපේ හෝ මඳ අවුල් ස්වරූපේ හෝ පැහැදිලි ස්වරූපේ කියන තුනට එන්න මොකද්දෝ ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි මහා කරුණාව කියලා කියන්නේ. මහා ප්‍රඥාව කියලා කියනනම් හිත මොකද්ද කියන එක තේරුම් ගන්න ගන්න උත්සාහ මහා කරනවා කියන්නේ මේක වෙන්න පුළුවන් දෙයක්. සම්පූර්ණ අවුල වෙන්න පුළුවන්. ඒක ටිකක් ගැටලු විසඳෙන වෙලාවක් වෙන සම්පූර්ණ නිවිච් එකක් වෙන්නත් පුළුවන් ඕනම කෙනෙක්ගේ මේ චිත්තක්ෂණලා ඒ චිත්තක්ෂණ ගන්න වෙනස් වෙන්න පුළුවන්. තව කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් මේක තියේදී අපි මේ තරම් අනිත්‍යතාවයක් තියේදී අපි මේ තරම් අවිශ්වසනීය තත්වයක් තියේදී අපි බලාපොරොත්තු ඇති කර ගන්නවා කියන තරම් තකතිරුකමක් ලෝකේ තියෙනවාද කියලා කියතේ. මේ තරම්ම කිසිම දෙයකට අහුම්කම් දෙන්නේ නැති හිතක් මුල් කරගත්ත ලෝකෙක අපි මේ පණිදි ඇති කර ගන්නවා බලාපොරොත්තු ඇති කර ගන්නවා ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් පශ්චාත්තාපේ බලාපොරොත්තු වෙනවා. මේකට ලෑස්තිලා යන එකනේ තියෙන්නේ. හිතේ මේ ස්වභාවය. නමුත් මම නැවතත් කියනවා මේකට හේතුවක් තියෙනවා. ක්‍රමයක් තියෙනවා මේ වැඩපිළිවෙලේදී. ඉතින් ඒක නැති කර ගැනීම සඳහා සරුවචනාංශේ කාටත් වගේ අල්ල ගන්න පුළුවන්. එනතම මේ ගැටේ ලියන ක්‍රමේ අන්තෝ ජටා බහි ජටා ලියන ක්‍රමේ ක්‍රමයක් පෙන්ලා දීලා තියෙනවා ආරම්භක ශේෂය මොකක් වුණත් රූපකින් පටන් ගන්න කියලා. හිත රූපයකට දාන්න ආස්වාද ප්‍රසවාසයට දාන්න වායු පොට්ටබ රූපේ. පිම්බි මැකිලිමට දාන්න වායු පොට්ටබ රූපේ. සක්මන් කරනකොට පොළවේ හැප්පෙන එක පඨවි ධාතු මොනවා හරි රූපයකට දාලා කොටු කරන්න කියනවා. කොටු කිරීමෙන් අපේ හිත අර අවිධිමත් හිත අපි විධිමත් කරනවා. මගේ පොළුවන් පොළුවන් වෙලාවේ මම මේ රූප ධර්මයේ හිත පාත්වනවා කියලා කරනකොට ඒ ශික්ෂණේ නිසා ඉතින් ආවට පස්සේ ඒක හුරු වෙනකොට ඒකට මුණට මුණ දාලා ඉන්නකොට ක්‍රමයෙන් ඒ අල්ලාගත්ත රූපේ ගෙවන් වෙන එක න්‍යාය ධර්මයක්. ගෙවන් වෙන්න වෙන්න වෙන්න වෙන්න අර සමස්තයත් එක්ක දැන් රූපේ කියලා කියන අපි ඒක ධාතුවක් ඒක කොටසක්. ඒක විභජ්‍ය කොටසක් ඒක ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න අපි ආයසරයක් අර බාහිර දේවල් එක්ක සම්බන්ධ වෙන්න සමස්තයත් එක්ක සම්බන්ධ වෙන්න හදන එක හිමීට දවසින් දවස දවසින් දවස ජානිකා දක දක යන්න පුළුවන්. ජවනිකාවෙන් ජවනිකා නිසා අපි කරන්නේ රූපයකට හිත දාලා ඒක හොඳටම සම්බන්ධ කරලා ඊට පස්සේ රූපයේ ගෙවන් වීම භාවනානුකූල ගෙවන් වීම ක්ෂය වීම වැය වීම බලාගෙන ඉන්නකොට අර සමස්තේ සහ ඒකක් අතර සම්බන්ධතාවය එමීට එමීට පේන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදී අපිට අලුත් පැත්තක් දැක ගන්න හම්බුණා මේ සතිපාසලට ගියාට පස්සේ පොඩි ළමයින්ගේ හිතේ මොනම කෙලෙසයක්වත් නැහැ. ඒ ළමයට රූපයකට හිත දාන්න ඕනකම නැහැ. හිත පිළිසිතුයි. ඉතින් කටියට අපි කිව්වොත් හොඳට බබා වාඩි වෙලා තමන් ඉන්න ඉරියව්වට හිත දාගෙන ඉන්න ගියාම ඒ ළමයා ඉරියව්වෙන් ඩක්කාලා හිත පොදු යනවා. ඊට පස්සේ ගියාම කියනවා ආනාපාන වේන්නේ නැහැ, හුස්ම වේන්නේ නැහැ, මම ඉන්නේ සම්පූර්ණ අවකාශයක් කියලා. ඉතින් දැන් මේ උගන්නන ෆැසිලිටේටරට පොඩ්ඩක් පිස්සු කියලා හිතන්නකෝ. එයා කිව්වොත් එහෙම නෑ මම කියන දේ අහපන් දාපන් හුස්මට හිත. අර ළමයට ඉතින් හොල්මන්නේ දැන්. ඊළමගේ හිතේ මේ උපදෙස් දෙන එකනාගේ තරම් කෙලෙස් නෑ උපදෙස් ලබන ළමයාගේ. ඉතින් අපි කොහොමද එවැනි සුන්දර මලක් අතර ගන්නේ? පිවිතුරු දෙයක් අපි අතර ගන්න අපි කොච්චරක් ළමයට ඉදී පල්ලෙහාට බහින්න ඕනද කියලා හිතන්නේ. ළමයට වැඩි අහිංසක වෙන්න ඕනද කියලා. ළමයට වැඩි මේ ළමයාගේ හිත අපිට වැඩි හොඳ පිරිසුදුයි කියලා දැනගන්න. එතකොට ඒ ළමයාද ගුරුවරයා මමද ගුරුවරයා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති. ඒ නිසා මේ සතිපාසලට ගියාට පස්සේ අපිට සම්පූර්ණ අලුත් වීමක් ඇති වෙනවා. මේ ළමයි කියන මේ සුන්දර මල් අත ගන්නද අත් දෙක හොදාගෙනද ගියේ. අපිට ওই යක දඬු වලින් අල්ලන්න බෑ එව්වා. දුවතට ගන්නකොට පේන්න පටන් ගන්නවා. ඒ ළමයින්ට උගන්වන්න දෙයක් නැහැ. එළමයි ඉන්නේ අපි වගේ කක්ක ගාගෙන නේ අපි ගිත ඇවි අපිට කක්ක කරලා වමතින් පස්සවැත්ත හොදන්නේ කියලා. එම කක්ක කරලා නැත්තම් වමතින් හේතුවා මොකෝ දකුණෙන් හේතුවා මොකෝ හොදන්නේ නැතුව හිටියා මොකෝ. ඒ නිසා මේකේ හරි පුදුමාකාර සතිය පිළිබඳ පුදුමාකාර අවදිභාවයක් එනවා මේ කාටද කියලා දෙන්න ගියාම මොකද අපි දන්නේ නැහැ කියලා දෙන මිනිස්සු අපිට වැඩි ඉහළ දින්න පහළ දින්නේ කියලා. අසජාන්ද්‍රෝ මේ උපතිස්ස පරිබ්‍රාජකයාට කියනකොට තව ටික වෙලාවකින් අසජි හැමරට වැඩි උඩින් ඉන්නවා අසජි පරිබ්‍රාමේ මොග්ගල්ලාන පරිබ්‍රාජකයා මොකද එයා අග්‍රතාවක තනසුට ලබන්නේ ඉන්නේ කියන්නේ යේ ධම්මා හේතුප්පවවා තේසං හේතුන් තථාගතෝ ආ කියනවා මට ඔබ වහන්සේ එක විදියට කියනවා මට දහසක් නැයින් තේරෙනවා කියලා. ඉතින් එතකොට මොකක්ද අස්සජි හැමදාගේ රෝල් එක? බුද්ධජානනාතිගේ නියෝජනයක් දෙනවා හැබැයි කියලා පටන් ගන්නවා මම මේ ළඟදී පැවිදිච්ච කෙනෙක් මම දන්නේ නැහැ කියලා. අපිට මේ කෝලිත උපදේශ පරිබ්‍රාජක කියන කමන්නේ තීරණ දෙයක් කියන්න මට තේරෙනවා කියලා. ඒ නිසා මේ ලෝකේ පවතින සාමාන්‍ය රේකී අධ්‍යාපන ක්‍රම සහ ගුරුවරගේ ළමයට යනවයි කියන එක ශිෂ්‍යයාට යනකේ සම්පූර්ණ අනිපැත්ත යනවා. මේ වගේ ප්‍රස්තුත ධර්මයක් එහෙම නැත්නම් අස්පනා පිට ධර්මයක් උගල දෙන්න යනකොට අපි කොච්චරක් නිහතමානී වෙන්න ඕනද කියලා. ඒක පේනවා අපට එහෙම එහෙම පැත්තෙන් බලන පේනවා අපේ හිතත් වරික මහා අවුල් ජාලයක්. වරික මධ්‍යස්ථයි. වරික ඉතාමත්ම පිරිසිදුයි. ඒ ඉතාමත් පිරිසිදුයි ගාචිත්තක්ෂණේ ආය අවුල් ජාලයක් වෙනවා. ඉතින් මේකේ තියෙනවා මොකද්ද න්‍යායක්, චිත්ත නියාමයක්. ඉතින් අපි පටන් අර ගන්න තියෙන හැමදාම ඔක් කරලා කරලා කරලා කුරෝසෝ අනපානිට දාලා නැත්නම් රූප ධර්ම කියලා දාලා කිවෙන ගම් බලනකොට හිත කොහොමද මර්ජ් වෙන්නේ අනිකුත් පද්ධතියත් එක්ක. ආන්න එක බලනකොට තේරෙනවා මේ හිතේ කිසිම අඩුපාඩුවක් මොකුත් නැහැ. මේ එක එක ජවනිකා වෙන් කරලා දැනගන්න එක ඩීලිමිටේෂන්. එහෙම නැත්නම් වෙන්කොට ගැනීම විතරයි කරන්න තියෙන්නේ. වෙන් කෙරුවට පස්සේ බලනකොට හැම කෙනාගේම හිත සමානයි. හැම කෙනාගේම හිත නිවන් දැකලා තියෙනවා. අපිට ඕනේ ඒ ටික තට්ටු තට්ටු වෙන් කරගන්න එක විතරයි. ඒක නිසායි අපි මොකක්වත් උනාට එක සැරේ මොකක්වත් ගණන් ගන්න බෑ. ආයෙසරයක් කරලා බලන්න. ආයෙසරයක් කරලා බලන්න. ආයෙසරයක් කරන කර කර කර කර ඉන්නකොට අපිට තේරෙනවා මේ හිතේ අර අපි මේ මයින් ජායක වගේ පස් ටිකක් දැම්මයි කියලා හිතන්න වතුරට දාලා හොල්ලලා කබඩයක් උඩ තිබ්බහම ගොරෝසු කැට යටටම යනවා. ඊගාට එන්නේ එන්නේ එන්නේ සියුන් සියුන් සියුන් දේවල් ඇවිල්ලා තැම්පත් වුණාට පස්සේ වීදුරුව හරහා පේන ගතියක් එනකොට කෙලස් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. කෙලස් ටික ඇවිසිලා නැහැ. ඇවිසිලා තමයි කෙලසෙනවා කියන්නේ. කෙලස් ටික මණ්ඩි බිඳු මිදුනට පස්සේ ඔක අවුස්සන නැතුව උඩින් වතුරටි අපි පරිවර්තනය. දැන් අපි කරන්නේ ගෙදරවල දොර ඉඳද්දී ඔය වතුර කලේ මණ්ඩි තියෙනවනම් ඉංගිනේටයක් දාන්න. ඉංගිනේටයට ඔක්කොම අර මණ්ඩි කැලොයිඩ්ස් ඔක්කොම උරා ගන්න. ඉංගිනේට යටට ගියාට පස්සේ කලේ නමල වතුර බොනකොට ජරාව නැත්තේ නෑ. ජරාව ටික ඔක්කොම මිදිලා එකතෙන් වෙලා තිනවා. ඉතින් වතුර විවට ප්‍රශ්නයක් නෑ. දැන් අපිට මේ විද්‍යාවෙන් කියන්නේ 100 100ක් විස බීජ නසන්න කියලා. ඉතින් නසන එකක් නැහැනෝ. ওই විස බීජ නාශනය කියන වචනේ දහසරයක් දවසට පාවිච්චි කරන දහසරයක් ලේපිච්ච වෙනවා. කහට හරි නැසේවා නැසේවා නැසේවා කියලා බලන්න මොකද වෙන්නේ කියලා ලේවලද. ඒ නිසා මේ වේදනා නාශක විස බීජ නාශක මේ වචන දාලා අපේ හිත මතුරන් දැරලා තියෙන මේ නාශනය කියන වචනේ. ඒක ලබන කෙනාට වැඩි කරන කෙනා විනාශ වෙනවා. නුගසාන් චීන වෙලාවක කියනවා ඒ දවස්වල ඔය ත්‍ස්තවාලි කල බල රජයට විරුද්ධව මිස පෙළපාලි යනවනේ. ඉතින් මේ පාරට බහැලා වීදියට බහැලා සෙනග අතපය විසිකර අරකා භංග වේවා මේකා භංග වේවා කියන එක දන්නවනම් මේ භංග වේවා කියන වචනේ කියනකොට කොච්චර ලී අපිරිසිදු වෙනවද කියලා. අර මනුෂයා භංග වෙන්නේ ඉස්සල මේ පෙළපාලේ යන කට්ටිය භංග වෙලා ඉවරයි. කෙලෙස් වලට කවදාවත් වෛර කරන්න එපා. කෙලෙස් වලට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපිට කෙලෙසෙන්න. කෙලෙස් අවුස්සන්න එපා. tempat වෙන්න හරි. ඒ tempat වෙනාට පස්සේ අපි වැඩි කර ගන්න වතු කලියම බොන්නේ නැහැ නේ අපි පොල් කට්ටයිනේ බොන්නේ. ඒ පොල් කට්ට ගන්න පුළුවන් පිරිසිදු ටිකක්. ඊට පස්සේ ආයෙ තිබ්බට පස්සේ ආයෙ tempat වෙනවා. ඊටු ටිකක් බොනවා. අපි කරන්න හදන්නේ මොනේ මූල ධර්මානුකූලව තියරිටිකල් මැක්සිමම් කිසිම කෙලෙසයක් තියෙන්න බෑ. කිසිම විස බීජයක් තියෙන්න බෑ. ඉතින් අංග සම්පූර්ණ දෙයක් බලාපොරොත්තු වෙනකොට මේ ලෝකේ කවදාහකවත් කේවල පරිසුද්ධ භාවයකට යන්න බෑ. 100% පියුරිටි නෑ. ඒ නිසා මේ අවුල් වෙච්ච හිතත් ගාලල්ලා එකත් එක්කත් ඉන්නවා. ටිකක් පිරිසිදු වෙච්ච ගා එකක් ගාලල්ලා. සමහරට නිවන් දැක්කා වගේ මේ රහත් වුණා වගේ උඩ පැල්ලා කියන්නේ. ගාලල්ලා ටිකකින් ඕක කෙලෙසෙනවා. අර පිපිස මම නිවන් දැකයි කියලා කියපු එක නම් හිත කෙලෙසුනාට පස්සේ ඌට තියෙන එකයි වහකන එක විතරයි. අද තෑයෙන ගණක් වහකනවා. මේ අනවශ්‍ය විදිහට ප්‍රකාශ කරන්න ගිහිල්ලා. ඉතින් හරි හරිම ඩ්‍රැමැටිකලි එහෙම නැත්නම් බොහෝම විචිත්‍රව පේන දෙයක් තමයි තව කෙනෙක් එක්ක කතා කරන වෙලාවක තව කෙනෙක් එක්ක සාකච්ඡා කරන වෙලාවක ඒ කෙනා තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් ඉන්නේ Tamange හිතේ මේ මට්ටම් දැකපු කෙනාට විතරයි. එහෙම නැති කෙනෙකුට මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ නැහනේ. ඒක නිසා ඔය මේ සතිපාසලෙන් අපිට ලැබිලා තියෙන උගෝදෙනේ බයයි ඒකට. උගෝදෙනේ බයයි ගිහිල්ලා මේ මොනවාද කියලා දැන් සුදුසු නැහැ වෙන්න පුළුවන්. ඒකට විශ්වාසය නැහැ. නමුත් විශ්වාසය තියෙන කෙනා දැනගන්න ඕනේ. ළමයි ළඟ ග්‍රේස් එක තියෙනවා. ළමයි ළඟ තියෙනවා ඒ ඒ ආශිර්වාද කරන්න පුළුවන් ගතිය. ළඟ ඉන්නකොට දැන් මේ සතිපාසලට යන ආච්චිම්මලා පොඩි ළමයි එක හැංගිමුත් අසෙල්ලම් කරනවා. රාජ්‍ය හැමල දැන් ආයෙ බබාලා වෙනවා. ඒ තරමටම තරුණ වෙලා. ඒක ඔක්කොටම කරන්න බෑ. ඔක්කොටම කරන්න බැරි මොකද ඒ ළමයාට වැඩිය ඒ ළමයාගේ මට යමක් ඉගෙන ගන්න තියෙනවා කියන හැඟීමෙන් ගිහිල්ලා කතා කරන්න පටන් ගත්තොත් අපි යන්නෙත් මේ ලාභ ලබන්න නෙවෙයිනේ වොලන්ටියර් කරන්නේ. ඉගෙන ගන්න පුළුවන් වගේ තමන්ගේ හිතත් එක්ක ඇසුරු කරනකොට කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නම තමයි අවිරුද්ධ ප්‍රතිපදාව. නැත්නම් අපන්නක ප්‍රතිපදාව. පූර්ණ නිගමන මොනවාක්වත් කරන්න එපා. වෙන්න පුළුවන්. වෙන්න බෑ කියලා දෙයක් නැහැ. ගියපාර ඔක්ලන් ආපෙලාවේදී මා ඒ දවස්වල හිටපු හාමුදුරු අපි ගියා වුණා ළඟදී view point එකක් බලන්න කොයිද කන්දක මට මතක නැහැ. ගිහිල්ලා ඔය ට්‍රේල් එකක් දිගේ පයින් යනකොට ඒ හාමුදුරු ලස්සන කතාවක් කිව්වා. ඒ හාමුදුරු කිව්වා මෙහෙ තියනවා කියලා ඉන්දියන් කඩයක් ඒ කඩේකින් අම්මා කෙනෙක් ගිහිල්ලා ඒ දෙවියන්ගේ මනසට දෙමළත් පුළුවන් සිංහලත් පුළුවන්. වඩේ වගේක් අරන් ආවිලා টොප් එකට වඩේ හදනවා. අනේ වඩේ එක ඇතුලේ සමනලෙක් ඉඳලා. තමයි කියන්නේ සලබේක්. ඉතින් මේ මනුස්සයා ටෙලිෆෝන් කරලා කිව්වලු අයියට අයියා ඔයාගේ වඩේ ගෙනල්ලා බැලුවා ඒකේ සමනලෙක් හිටියයි කියලා. මේ මනුස්සයා කතා කරේ ඒක නෝන වෙන්න බෑ. ඒකේ සලබෑ සමනලෙ යන්න බෑ. හැබැයි කරපොත්ත වෙන්න පුළුවන් කියලා. ඒ කරගොත්ත නිතරම ඉන්නවා. සම්මලෙ වෙන්න බෑ. එච්චරයි මේ ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය ඉන හැම දෙයක්ම අරගෙන බලන්න ඔච්චර කල් නොවි නොදක සිද්ධ වුණා. දැන් දැක දැක සිද්ධ වෙනවා. හිතේ පාහර නොකෑමන දහපදුරා කඩප්පුලිකන් සේරම තියෙනවා. ඔකොච්චර සිල් දැක්කත් ඔකොච්චර ඉන්ද්‍රිය දමණය කරා ඔකොච්චර බයලජ්ජාව තිබ්බත් ටික දැනගත්තාම කිව්වා මොකද්ද තියරද්ද? අපි කියන්නේ නැහැ ලවුඩ් ස්පීකර් බැඳගෙන රේඩියෝ එකට ගිහිල්ලා හරි හතරමං හන්දියට ගිහිල්ලා හරි අපි කියනවා කතා කරලා තව භාවනා කරනවා මගේ හිත මෙහෙමයි. ඇවිස්සලා. ඒක භාවනාවට බාධාවක් නෙමෙයි මේක. ඒක සතියට අරියාදුවක්ද නැත්නම් සතිය ප්‍රයෝජනයක්ද? නැත්නම් සතියෙන් ලැබිච්ච ලාභයක්ද? නැත්නම් සතිය නිසා ලැබිච්ච උත්තරයක්ද නැත්නම් සතියේ ප්‍රශ්නයක්ද කියලා ගත්තොත් සෑහෙන ඔළුව කහ කහින්ද වෙනවා. වෙලාවකට හිතන ප්‍රශ්නයක් කියලා. වෙලාවට දෙන උත්තරයක් කියලා. ඉතින් මේකම බලනකොට මොකද වෙන්නේ බලන්න. අර මණ්ඩි එහෙම තැම්පත් වෙනවා මේක ඔළුවේ දාගෙන තැවෙන කෙනාට පුරුතඥයයි කියනවා මේක ධර්මයක් කියලා ප්‍රකාශ කරන කෙනාට ආර්යයන් වහන්සේ නම ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියලා කියන එකම තමයි. ඔය ත්‍රිපිටකේ එහෙම නැත්නම් ඔය මේ විනය පිටකේ අරන් බලන ලෝකේ තියෙන කුණු හරප එකක්වත් නැත්තේ නෑ. ඒක නිසා රීස් ඩේවිස් මැතිණියවත් ත්‍රිපිටකේ මේ විනය පිටකේ ඉංග්‍රීසියට දැම්මේ නැහැ. පාලියෙන් තියලා තියෙනවා කැමති කෙනෙක් පාලි දැනගෙන ඉගෙන ගන්නයි කියලා. ඕ බයිබලයේ කියවන්නේ කුරාණේ කියවන්නේ ඕනෙම ආගමික පොත්වල ලෝකේ තියෙන කුණුහරුප ටික සේරම තියෙනවා. ඉතින් කවුරු හරි කිව්වොත් මුසාට ගිහිල්ලා මේ අසභ්‍ය පොතක් කියලා. කත්තුතුමා අහන කොතනද අසභ්‍ය කියලා. මේ වචන අපෝ ඔය වචනේ බයිබලෙත් තියෙනවානේ. ඔය වචනේ ත්‍රිපිටකෙත් තියෙනවානේ. ඒක අසභ්‍යද? නඩුව අර හොල්මන්. අසභ්‍යකම තියෙන කීවන එකාගේ ඔළුව විතරයි. කීවන එක අසභ්‍ය නම් ඌට අසභ්‍යයි. මොකද හැම එකාගේම ඔළුවේ හැම එකම තියෙනවා. එචා මේකදී හොඳට බලන්න කොයි වෙලාවක හරි මේක විසඳගන්න ඕන නැත්නම් මේකේ තියෙන පටපට බේරගන්න ඕනේ නම් බුදුජානසී දීලා තියෙන ඉස්ලාම රූප ධර්මයකට හිත දාන්න. අහලා හොඳටම රූපේ හිත නතු කරවන්න. නතු කළා රූපේ විනාශ වීම බලන්න. බලාගෙන යනකොට රූපේ නතු වෙනකොට ආයෙ ඔතෙන් හිත යනවා. අර එක රිඩක්ෂනිසම් වලින් අපි ඒක ග්‍රේන් එකක් එක අංශුවක් එක පාටිකල් එකක් අරගෙන ඒ පාටිකල් එක බලාගෙන ගිහිල්ලා ඒක දිය වෙලා යනකොට අපි නැවතත් පද්ධතියට දිය වෙනවා. ඒ වර එක හිත රිඩක්ෂනිසම් යනවා වර එක සිස්ටම් අප්‍රෝච් යනවා. ওই දෙක අතර මාරුවේදී මේක දන්නේ නැති කෙනාට ෂිසොෆීනියා කියන මානසික රෝගී කතා කතා කරනවා. එයාට ඒක වෙලාවට රිඩක්ෂනිසම් එක අංශුවක් පේනවා. ඊගාචිත්තක්ෂණේ සිස්ටම් එක පේනවා. හිතන මොලේ නරක වෙලයි කියලා. ඔය බයිපෝලා කියන එකත් මම හිතනවා ඊට බොහොම සමානයි. භාවනා කරන එක නම් මේ දෙකටම එන්න ඇරලා බලනකොට දෙක දෙකටම සාධාරණ හිතක් ගන්නකොට තව කෙනෙකුට බනින්න පුළුවන්කම නැහැ නේ. මමත් මෙහෙමනම් මේ බණ භාවනා කරන සිල්ලකින මමත් මෙහෙමනම් තව කෙනෙක් ගැන මොන තීන්දුව කරන්න මට තියෙන අයිතිකම බලන්න. එයාගේ අය මට හදා බෙදා ගන්න පුළුවන්. නමුත් මං යාට ඩෝඩින් ඕ පල්ලෙහින් කියන්න බෑ. අපි සමමට්ටමක ඉන්නේ කියන එක නිතරම හදාරන්න ඕනේ. ඒක සදාචාරවාදෙමුත් විශ්සර කරලා දෙන්න පුළුවන්. සමතෙමුත් විශ්සර කරලා දෙන්න පුළුවන්. විපස්සනාමිත් කියන්න පුළුවන්. කිසිම දෙයකට විරුද්ධ වෙන්න එපා. භාවනාදී මතුවෙන හැමදේම හෙලි කරන එක විතරයි දක්ෂකම තියෙන්නේ. මම මනින්ද ගියොත් අපි අර පරණ සංඥා ටිකත් අගයන් ආඩම්බර ටිකත් ගන්න අවුල් කරන නිසා මේක හෙලි කරන්න තියෙන විදියට. හැබැයි හෙලි කෙරුවයි කියලා උත්තරය කර ගන්නත් එපා. මේක දහස්වර කරන්න. සම්පූර්ණ අවුල්ජි තත්ත්වයට යනවා. සිස්ටම් එකම පේනවා. එතෙන්දි ට්‍රූත් කලර් තමයි. ඇඳි ගෑවිච් එක තමයි පේන්නේ. එහෙම නැත්නම් මැල්ලුම තමයි. ඊට පස්සේ එක එක එක එක වෙන් කරලා පෙළෙන වෙලාවක් එනවා. ඉතින් මේ දෙකට පණින එක දකුණු මොලේ වම් මොලේ අතර මේ පළු දෙක අතර වෙනස තියෙනවා. වම් මොලේට ගිය ගමන් points by points තමයි යන්නේ. ඒක linear system එකට යන්නේ. ජවනිකාවෙන් ජවනිකා. දකුණු මොලේ පද්ධතියම හිතන්නේ. system එකමයි. මේ දෙක අතර ගණදුරු කවදාකවත් වෙලා නැහැ අපේ මොලේ. භාවනා කරනකොට විතරක් දෙකෙන් මේකෙන් මේකට මාරු වීම පේන්න පටන් ගන්නවා. ඒකේ පුළුවන් තරම් ආගම ධර්මය උගන්වන දන්නේ system approach එක. විද්‍යාව පෙන්වන්න හදන්නේ රිඩක්ෂනිසම් එක. අපි බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රඥා සමාන වෙනකොට මේ දෙකට සම වටිනාකමක් එනවා. ඉඳපු ගමන් මුළු එකම පේනවා. ඉඳපු ගමන් එකේ එක අංශුවක් විතරක් පේනවා. ආන්නේ දෙක අතර මාරු වෙනකොට කලබල වෙන්නේ නැතුව සතිය තියනවාද කියලා විතරක් බලන්න. සිස්ටම් එකේ සතිය දහ එක අංශුවක නැත්නම් එක කොට්ටාසයක නැත්නම් එක ධාතුවක වගේ මේ දෙක දිහා බැලුවා නම් තමන්ට තේරෙන මේ සතිය මේ දෙකේදිම සමාන විදිහට අධිපතිකම් කරනවා. තථාධිපතිය සබ්බේ ධම්මා කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේක දිහා මඳ හිත මැද හිතකින් මේක දිගට වෙඩ දෙන්න. මේක බලන්න පිටේනක එකක් වගේ. පරතෝ සංකල්පයෙන් බලන්න මනින්න එපා. නම් කරන්න එපා. ලේබල් දාන්න යන්න එපා. නාමකරණය කරන්න තෝ බලන්නේ හිටියොත් කිසිම අතතියක් එන්නේ නැහැ. ජයන්තත් හොල්මන්. මසන්. නෑ. කර්තර ස්වාමීන් වහන්සේ හුස්මට සිත යොදමින් මා භාවනාව ආරම්භ කරයි. මෙසේ ටික වේලාවක් ආස්වාස ප්‍රස්වාසය වෙත සිත යොදා බලා සිටන විට බොහෝ සැහැල්ලු ගතියක් දැනේ. ඇස් ඉදිරිපිට ආලෝකයක් සේ දිස්වේ. ඉන්පසු නිදිමතියක් නිදිමතියක් දැනේ. මතයක්. මතයක්. කීප විටකදීම මෙසේ සිත සැහැල්ලු පසු කෙටි නින්දකට යොමු වී ඇති බව වැටහුණි. මම භාවනාවට ආධුනිකයෙක් වේ. මාහට අනුකම්පාවෙන් මෙසේ සිතේ ඇතිවන තීන මිද්දේ නිදිමත ගතිය නැති කර ගැනීමට කමඨන කමඨහනක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඔව් මේක තීන මිද්දේ කියන්නේ හෝ නිදිමත කියන්නේ ඉස්සල්ලා පරීක්ෂා කරලා බලන්න මේකට ගැන මත ප්‍රකාශ කරන්න පරීක්ෂා කරන්නේ ඒ නිදිමත හෝ නොදන්න කාලෙන් පස්සේ හිත නැවත අවදි වෙන්නේ අරමුණට නම් හිත නැවත පහළ මතු අවදි වෙන්නේ Tamange ඉරියව්වට නම් ඒක නිදිමතක් නෙවෙයි. හිත අවදි වුණාට පස්සේ කොහෙද ඉන්නේ කියලා දන්නේ නැතුව අන්දමන්තනම් ගිය තැන හොයන්න බැරි නම් නිදිමතක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා එහෙම ගියේ නැත්නම් ඒකට නිදිමත කියන්නේ ඒකට කියන්නේ හිතේ ලීන ගතිය හිත නිලීන වෙන ගතිය ඒ අර කෙලෙස් අඩු වෙනකොට හිතට කරගන්න දෙයක් නැති නිසා හරියට ඔය තලබීජික රෝගේ හැදිච්ච මේ මේ මිනිසුන්ට වතුර පෙන්නන්න බෑනේ. ඉතින් මේ මිනිස්සුන්ට රූම් එකක් ඇතුළත දාලා හතර පැත්තෙන් shower හතරක් අයි කරපුවාම ඒක හැම තැනම දුවනවලු නොතෙමී ඉන්න. හැමදාම මේක විදිහට තෙමෙනවා. අනිත් වගේ තමයි මේ හිත මේ මේ කෙලෙස් සහිත හිත නිකලස් තැනට ගියාට පස්සේ යාට වසන්න බැරුව යනවා. හරි පුදුම වෙහෙසකටපත් වෙනවා. ඩ්‍රැකියුලාට ආලෝක වැටෙනා වගේ නැත්නම් කුඩාලා කොට්ටේ උඩ තිබ්බා වගේ නැත්නම් ජල බීජ රෝගේ තියෙන කෙනාට වතුර ෂවරයක් ඇල්ලුවා වගේ. ඉතින් එතකොට අපි කරන්න හදන එක නිදිමත කරලා පැත්තකල එක අයින් කරන්න හදනවා. ඒක නෙවෙයි කරන්න ඕනේ. මේකට හිත හුරු කරන්න ඕනේ. උඹට පුළුවන් මම ගිනියන්නේ මෙන්න මේ කෙලෙස් නැත්තනත් ඉන්න පුළුවන් කලබල වෙන්නේ නැතුව කීකරු වෙලා හිටපන් කියලා ඒ නොදැනෙන තැනට අවදි වෙන්නයි බලන්න ඕනේ. ඒක නොදැනෙන තැන ලීන භාවේ නම් නිලීන භාවේ නම් ඒසයි ඉස්සල්ලාම කරන්න ඕනේ. මේ වෙන්නේ නිදිමතද තීන මිද්දේද කෙලෙස් සහිත දෙයක්ද? එහෙම නැත්නම් කෙලෙස් රහිත පව නිසා හිතට පැන ගන්න තැනක් නැතුව හිත මේ හැංගී ගන්නවා. එහෙමනම් ඒ தත්ත්වෙ දිගටම දෙන්න ඕන. දිගට දෙන්න ඕනේ ලෑස්ති වෙලා ගිහිල්ලා. මේක භාවනා ප්‍රතිඵලයක්. නැත්නම් හිත නික්ලේශී වේගන වේගන දැන් යන්නේ. ඒතකොට හිත දහසකොත් එකක් වංචනික ධර්ම ක්‍රියාත්මක කරනවා. ෂට ගති, මායාවී ගති, වංචනික ගති. දන්නේ නැති කෙනා මේක නිදිමත කරලා නිදිමතටත් වෛර කරනවා. එතකොට මිච්ඡා දෘෂ්ටිකට වැටෙනවා. මේ නිදිමතක් නෙවෙයි. නෙවෙයිද බලන්න ඕනේ. බල්ලිවරලා මේකටම හිත දම දම තියනවා. එතකොට අපිට මේ හිතේ යටිහිත කියන එක අල්ලන්න පුළුවන් වෙනවා. උඩු හිතට යටිහිත තේරුම් ගැනීමට දෙන සුභ ආරාධ්‍යයක් තමයි උතන් තියෙන. ආරාධනාවක් තමයි උතන් තියෙන්නේ. මංගල ආරාධනය, මංගලාවතරණයක් උතන තියෙන. නමුත් අපි ඒකට වෛර කරොත් අපි ඒ දොර වහගන්න. එතන වෛර කරනව වෙනුවට මේක පරීක්ෂා කරන්න. මේ නිින්දට වැටෙනවා, වරින් වර වැටෙනවා. ඒක සාහොන්තර අල්ලන්න පුළුවන්. නැවත අවදි වෙන්නේ අරමුණටද සතියටද ඉරියව්වටද කියලා බලලා එහෙමනම් අවදි වෙන්නේ සතියට නම් නිින්ද කියලා දාන්න නැතුව මේකේ මුලැමැදාග මුලැමැදාග බලන්න උත්සාහ කරන්න කියන එකයි ආරක්ෂක අරසාකාරීව දෙන්න තියෙන උත්තරේ. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ ප්‍රශ්නයට අදාළයි ස්වාමීන් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාස සංසිඳුන තැන බොහෝ වේලාවක් බලා සිට කම්මැලිකම නිසා නැවත ආස්වාසයෙන් හා ප්‍රස්වාසයෙන් ප්‍රස්වාසයේ මුල මැද සහ අග බැලීමට පුරුදු වී සිටියෙමි. ඊයේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සප්ති නිමිත්ත නැති වී ගිය පසුව දිගටම බලා සිටියෙමි. අද 10 සහ 11 අතර පරයන්තයේදී සෑහෙන වේලාවක් ගිය පසු මට වටේට ස්කෑන් කරනවා බඳු දෙයක් තේරුණි. පසුව හීට් ටෝච් එකක් දවාගෙන වැනි ලෙස වටේම බලන ආකාරයක් බඳු දෙයක් තේරුණි. ශාලාවේ බිත්ති නොපෙනුණු අතර පෙනුනේ ඔබ වහන්සේ සිටින තැන ස්කෙච් එකක් විදිහට රූපයක් පැහැදිලිව මල් සහිත වාස් එකක් පමිණි. පරිසරය හිරු එළිය සහිත කිසි දෙයක් නැති ප්‍රදේශයක් ලෙස තේරුණි. මම ඉන්නවාද කියා බැලුව විට කුඩා ත්‍රිකෝණයක් මෙන් හිස්ව පෙනුනි. කෙනෙක් කහින ශබ්දයක් ඇසුනි. නැවත ඊතා සියුම්ම හුස්ම දැම්මිනි. නැවත මේ විදියට කීප සැරයක් කිසි දෙයක් නැති විදිහට තේරුණි. වර එක ශාලාවේ වම් පසින් ඡායා වැනි දෙයක් දිස්විය. ස්වාමින් වහන්සේ මම හුස්ම රැල්ල දැනීම නැති වූ විට දිගටම බලා සිටි විට දැනුණු විදිහ මෙයයි. කරුණාකර මට උපදෙස් දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය ඊට වැඩිය තා ටිකක් පිරිසිදුකමක් තියෙනවා ඉදිරිපත් කිරීමේ. නමුත් තාම මුල් හරි අවුලක් තියෙනවා. මොත් මේකෙදී ලේසි උත්තරේ තියෙන්නේ භවනා කරගෙන කරගෙන යනකොට මම සහ මම නෙවෙයි කියන සීමාව බිඳින්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ මම කියලා අල්ලගත් එක ලෝකෙටම සම්පූර්ණ මර්ජ් වෙන්න පටන් ගන්නවා. ඒකට ඊට හැමතැනම ටෝච් එකක බලනවා මම කියා ගන්න කෑල්ලක් තියනවාද කියලා. නමුත් අර ලුණු කැටයක් මුහුදට දැම්මා වගේ ලුණු කැටේ අනන්‍යතාවය නැති වෙනවා. නැත්තම් වැලි හවුරක් කරන වැලි තලාවකට දැම්මට පස්සේ අර වැලි තලාව තුල වැලි අහුර ගිය වෙලා යනවා වගේ ඒකේ අනන්‍යතාවය නැති වුණාට පස්සේ අර නිත්‍ය මේ තණ්හා මාන දිට්ඨිය වලින් වැඩ කරපු හිත අසරණ වෙනවා. ඒක වක්කාර ජනක වෙන්න පුළුවන් ඒ වෙලාවට. එහෙම නැත්නම් අසාත්මක ලක්ෂණ පහළ වෙන්න පුළුවන්. ගැහෙනවා, දඟලනවා, පිස්සු හැදිලා වගේ එහෙම නැත්නම් මායම් වෙච්ච යකෙක් වගේ දඟලනවා. මොකද අර මෙතෙක් කල අරගෙන ආපු අර ඒකකය නැත්නම් ඊගෝසෙන්ට්‍රික් සෙන්ටර් එක නැති වෙලා මොකද සීමාව නැති වෙලා. ඒ සීමාව නැතිවීම වස්තු නැතිවීමකට සමානයි. ඒක අපිට දරන්නම බැරි දෙයක්. අපි උදාහරණයක් වශයෙන් මේ පෙට්‍රල් ටිකක් හරි ඊතර ටිකක් හරි පීරිසයක් උඩ තිබ්බොත් අපිට පේනවා මේ ද්‍රවය උලකට මේක පිහගෙන ගියාට පස්සේ අපිට පේන්නේ ඊතර නැති උණයි කියලා. නැත්තම් පෙට්‍රල් නැති උනා. පෙට්‍රල් නැති වෙන්නේ නැහැ. පෙට්‍රල් වාතයත් එක්ක මිශ්‍ර වුණා. පිටල නැති කරන්න මේ ලෝකයටවත් බෑ. හිතර නැති කරන්නත් බෑ. නමුත් අර ද්‍රව භාවය දැන් නැහැ. ඒකේ සීමාව නැහැ දැන්. මේ මේ මේ ඊතර මේ ඊතර නොවේ කියන සීමාව නැහැ. ඒ ඊතර අංශු අනිකොත් ඔක්කොම වායු අංශත් කලවම් වුණාම අපේ හිත ඉසවත අත බැඳගෙන නඩනවා. ඊතර නැති වුණෝ, පෙට්‍රල් නැති වුණෝ කියලා කෑ ගහනවා. ඉතින් බුදුජානනාංශ කියනවා උඹ නැති කරන්න ඕන ඔබ අනන්‍යතාවය නැති කරපුවා ඔබ නැති වුණා තමයි. ඒ නිසා අපි මුළු දවස පුරාම නටන මේ අනන්‍යතාවය ඇති කරගන්න. මම සහ මම නෙවෙයි කියන දෙක අතර one upmanship එකක්. මම ඇරට වැඩි ලොකුයි. මම අම්මලා තාත්තලාට මං ඉස්සරහින් ඉන්නේ. නැත්නම් අල්ලෝගෙදිට වැඩි ඉස්සරහින් ඉන්නේ කියන නාඩගමට තමයි මෙච්චර මේ සඳුද උඩේ යමුඩ ගහගත්තාම සිකුරාදා ඇඳ වෙනක අමුඩේ ලියන්නේ තෝ කඹරන්නේ වෙන්න මොකටවත් නෙවෙයි. ඔය බත්ටි හොයන්නද ඔය ඔය කඹරන්නේ. කන බත්ටි හොයන්න ඔච්චර නටන්න ඕනේද? පුදුමාකාර මේ අනන්‍යතාවයට ඉතින් බුදුජානනාංශය කියන්නේ රහත්ුණයි කියලා ඔහු අනිකුත් රහතන් වහන්සේ අතර රහතන් වහන්සේ අතර අනෙකෙක් බවට පත්ුණයි කිය. කියන්නේ dissolve into the arahant. ඒක තමයි අපේ ජීවිතේ පෙන්වන්න බැරි භයානක හීනේ. ඉතින් මේක අර අරමුණට සාපේක්ෂව වෙන උඹේ අරමුණ දැන් නැහැ. අරමුණේ සීමාව නැහැ. ගැසීච්ච ගමන් ආය අරමුණ එනවා. ආය ඊට පස්සේ හොයනවා. හැම තැනම හොයනවා මේකට මොකද උනේ කියලා. අර ඊතර හොයනවා වගේ. පෙට්‍රල් හොයනවා වගේ. ඉතින් රෑ නින්දේදී අපිට ওই තියෙන අසහන බය ඉන්නේ ওই සීමාව තේරෙන්නේ නැති නිසා. නැගිටිච්ච ගමන් පොඩ්ඩක් අත ගහලා බඩු සෙට් එක තියනවාද බලනවා දෙතිස් කුණපේ. ආයේ නම් වැඩි හරි. ඔන්න නැගිටිනකොට දතක් ගැලවිලා හරි කකුලක් කැඩිලා හරි තිබුණොත් එහෙම කුණප ගාම අඩු කුණප ගන්න අඩු වෙන්න අඩු වෙන්න ෆ්‍රස්ට්‍රේෂන් එක වැඩි. 32ම තියෙනවනම් සෙට් එක වැඩි හරි ඊට පස්සේ වෙන අකුසලයක් කරගෙන ওই දවස ගත කරනවා. එකක් හරි අඩු නම් එහෙම ඉතින් ඉසాత බැඳගෙන අඬනවා. බයන්නක අහවල් පාට් එක නැහෙනේ, අහවල් අකුසලේ නැහෙනේ, අහවල් මේ අසුචිය නැහැ. බුදුන් කියන්නේ අසුචිනියෝ පච්ච වේකද කියලා දෙතිස් කුණප කියලා කියන්නේ. කුණප 32ම තියෙනවනම් සැට් එක හරි. ඒක තමයි මුලින්ම බලන්නේ. ඊට පස්සේ තමයි අපේ ගතියට යන්නේ. මගේ එකට ගියාට පස්සේ අපේ ඊට පස්සේ තමයි අනිකුත් දේවල් වලට යන. ඉතින් භාවනාදී බුදුරජාණන්සේ බොහෝම සුළු කාලයකදී මේ සීමාව නැති කරලා පෙන්නනවා. ඒකට මම කියපුව හොඳම පොත තමයි ඔය කෙන් විල්බර්ගේ පොතක් තියෙනවා No Boundaries කියලා. පරණම පොත යාගේ. මෑතක් වෙන පොත් කීපයක්ම කියලා තියෙනවා. පස්සේ ගෙන්නලා තියාගෙන මම හරියම තා බැලුවා මේ කොහොම හරි අපි කොහොමද මේ ඊගොසෙන්ට්‍රික් කියන සෙන්ටර් එක හදාගන්නේ කියලා මම සහ මම නොවේ කියන එක. ඒක තමයි මේ හැම තමයි බුදුදහමේ දීලා තියෙන්නේ. දෙතිස් කුණපෙ පෙන්නනකොට කියන්නේ උද්දම් පාද තලා අදෝ කේසමත්තකා තච පරියන්තං කියලා. කෙස්සල්ලෙන් අඩ පාපියසින් තලෙන් උඩ සමපිරිකේ උකොට ඇත්තා වූ කුණප. අජ්ජත්ත කියලා ගන්න. ඒක මම හිතන්නේ දෙතිස් කුණපෙ පාඩම් කරන අය දන්නවා. අත්ති මස්මින් කායේ කේසා ලෝමානකා දන්ත තමයි. සමස්තය දෙන්නේ උද්දම් පාද තලා අදෝ කේසමත්තකා තච පරියන්තං. දැන් කයට හිත ගන්නවා කියන්නේ ඕක. එතස කයට හිත අරගෙන වෙලා අපි ආනාපාන හිත ගත්තයි කියමු. ආනාපාන හිත ගත්තට පස්සේ යටි කය නැහැනේ. යටි කය ඕනේ නැහැ. උඩු කයට විතරක් හිත ගන්න. උඩු කය කරගෙන ඉනකොට ඔන්න හොඳට ආනාපාන වැටෙන නාසිකාග්‍රේ නම් යටි කය දැන් බාහිර වෙනවා. නාසිකාග්‍රේට ගාන මුළු කයම බාහිර වෙනවා. ආනාපානෙ ගැප්පෙන නාසිකාග්‍රේ විතරක් අජ්ජත් වෙනවා. භාවනා කර කර ඉනකොට ඒකත් නැති වෙනවා. එතකොට අපි මුළු ලෝකෙම දන් දුන්නා වෙනවා. කයට හිත ගත්තයි කියලා කියන්නේ බාහිර ලෝකේ දන් දුන්නා වෙනවා. උඩුකයට හිත ගත්තයි කියලා කියන්නේ යටි කයත් දන් දුන්නා. ආහනවායන්ට ගත්තා නාසිකාග්‍රයට ගත්තයි කියලා කියන්නේ කායම දන් දුන්නා. ඒකත් නැතුණයි කියන්නේ දෙතෙන් වෙනකොට පිස්සු හැදෙන කට්ටියට පිස්සු හැදිලා. ඉතින් එහෙන් පිස්සු හැදෙන්නේ නැතුව කොහොම මේ භාවනා කරන්නේ? පිස්සු හැදෙන තරමට මට හරි ආසාවක් තියෙනවා. රියල් වැඩර්. ඉතින් එක්කෝ මට බයිනවා එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනෙක් එක්ක ගහ ගන්න නැත්නම් ගෙදර ගිල ගහ ගන්න මොනවා හරි වලියක් අදිනවා අර අර self identity එක නැති වෙනකොට <coughs> self centered ඉතින් ඒක ඇති කරන්නේ අපි මේ ලෝකයක් හදාගෙන මැරෙන්න හදන්නේ ඉතින් බුද්ධ ඥානසේ ජීවත් වෙද්දිම මිනිය නැති කරන්නේ නැහැ ගෑණි නැති කරන්නේත් නැහැ මේ සීමාව මරියාදාවේ නැති කරන්නේ නැත්නම් වැටකොටු අයින් කරනවා ඉතින් ඒ නිසා මම මඩොල් දුවේ සින්දුව කියනවා. මුරකාවල් නැති වැටකොටු බැමි නැති අපේම අපේම අපේ ලොව. ඒ ලොවට යන්න එන්න යාළුවේ කිව්වහම කියනවා මම පවුලගෙන් අහලා එන්නම්. ඒ වයිෆ්ට බබෙක් හම්බෙන්න ඉන්නවා මහත්තයා එනකන් ඉන්න ඕන කියලා අවසර ගන්න තමයි පමාව තියෙන්නේ. ඒ ලෝකේ ආරාධනා කරන එන්න යාළුවේ අපිත් එක්ක යන්න මේ වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ආමෝ ගෙදර ඉස්සරහට ලොක් කරලාට පස්ස ලොක් කළොත් කියලා මතක නැහැ පොඩ්ඩක් බලලා ඉන්න කියලා ගිහිල්ලා එනවා අර විවේකයට වැඩිය හරි වටිනවා අර වදක බාරේ ගෙදර හොයන. ඉතින් පුතේ ඒකයි කියන්නේ මේකට දවස් 7ක් 7යි 7ෙන් මම කරලා දෙන්නම් වැඩේ. දුන්නට බාර ගන්න නැත්තම් මොකද කරන්නේ? මේක කරලා දුන්නට පස්සෙත් ඒක බාරගත්තොත් මේ මයිලක තියෙන ඔක්කොම දැන් නැති වුණා විනාශ වුණා මේ ඌ නියමකට බාරගත්තොත් අපනෝල් ගැට ගහනවා දෙයියෝ යදිනවා පිරිත් නූල් ගැට ගහනවා নানা ප්‍රකාර දෙල්ල. ඉතින් ඒවට පන්තල් තියෙන ඕනි තරම්. පන්තල් බැන්න පල්ලියෙන් කරදෑ. පල්ලිය බැන්න කෝවිලෙන් කරදෑ. කෝවිල බැන්න මුස්ලිම් පල්ලිය හැරි ඔය වැඩේ කරලා දෙනවා. ඔය නැති වුණාට පස්සේ මම හදලා දෙන්න අම්මා අන්තිම දක්ෂයා. මෙතෙන් ආවට පස්සේ දුන්නත් දූලි කළා දාසමාපෝ හැන්ති ගෑයිලා වලයන් කියලා මකලම දහනවා. ඊකට බයයි ඒ චිත්තක්ෂණයට හරි බයයි. බය නැත්තම් කවදාකවත් Tamange සුවකල්පනාවකින් නෙවෙයි බයලා තියෙන බුදුහාමුදුර කියලා තියෙන ශ්‍රද්ධාවෙන් පමණයි. ඒ නිසා බුදුදෙනා සඳහන් කරන ශාසනයක් නැති කාලේ භාවනා කරාට කවදාකවත් කෙලවරක් දකින්න බෑ. ශාසනයක් තියෙනකොට එන්නේ එන්නේ ශ්‍රද්ධාව මුදුන්පත් වීමක් වෙනවා. අධිකම සද්ධාව දක්වා නැගකට පස්සේ මේ ඔක්කොම නැතුණා සතිය තියෙනවනේ. මේ ඔක්කොම නැතුණා සද්ධාව තියෙනවනේ. මේ ඔක්කොම නැතුණා සීලය තියෙනවනේ කියලා නම් උරගා බලන්නෙම මේ මොන අමලියක් මලයක් කරදරයක් ආවත් මම මේ වැඩේ පටන් අරගත්ත සතියත් සීලියත් සද්ධාවත් තියෙනවනම් එන වැඩේ හරි. ඒකට තමයි නියම සද්ධාව කියන්නේ. ඒ තමයි නියම සීලය කියන්නේ. ඒක තමයි නියම සත්‍ය කියන්නේ. ඒක දෙන්න එනකම් මෝරන්න මේ වගේ අභියෝග දෙනවා. අභියෝග දෙනකොට බලන්න පටන් ගන්නකොට සීමාවක් තියෙනවා. සීමාවත් එක්කමයි සංඥාව ඇති සීමාවත් එක්කමයි අනන්‍යතාවය ඇති වෙන්නේ. සීමාවත් එක්කමයි ලේබල් එක ඇති වෙන්නේ. සීමාවත් එක්කමයි නාමකරණ ඇති වෙන්නේ. යමක සීමාව නැති වුණා නම් ඊට පස්සේ ලේබල් එක නැහැ, අනන්‍යතාවය නැහැ. නාමකරණයක් කරන්න බෑ. ඒක නිසා බුදුරජාණන් සඳහන් කරනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කෙලෙසිලා තියෙන කියලා. අපිට හරිම අමාරු දෙයක් නම් කරන්න නැතුව ඉන්න. ඒ නම් කරන්නේ මොකටද? ඒක නම් කිරීමෙන් මම නම් වෙනවා. බාහිර යමක් නම් කිරීම හරහා මාව ස්ථාපිත කරගන්නවා. ඒසයි නම ගම නැති වැටකට වැඩ වැටකොටු බැමි නැත්නම්කට ගියාට පස්සේ මම නැති වෙනවා. ඉතින් ඒක සාදර වෙලා ඒක බාහිරගත දවසට පස්සේ තමයි මේ නිරුද්ධ වීම බාරගත්තට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදා මොකද්ද කියලා තේරෙන්නේ. මේක කරන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා තේරෙන්නේ. තුන්වෙනි ආර්ය සත්‍ය වැටුණාට පස්සේ තමයි නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි ඇසිමිලේට් කරගන්න පුළුවන් වෙන්නේ. එතකන් කරන දේවල් එකක්වත් අර ඥානතෝ පස්සතෝ යථා භූතන් නෙවෙයි. ඒකට බය කරන්නේ දැන් මේකට බය නැතුව මේකයි මම සාක්ෂාත් කරන්න ඕනේ කිව්වොත් අන්තිම වාක්‍යය කියවන්න ඕකේ මොකන්ද කියලා තියෙන කියලා. එළියපු එක කියවපු එකේ මම ඉන්නාද කියා බැලුව විට කුඩා ත්‍රිකෝණයක් මෙන් හිස්ව පෙනුනි. කෙනෙක් කයින ශබ්දයක් ඇසුණු නැවත ඊතා සියුම්ව හුස්ම දැනුනි. නැවත මේ විදියට කීප සැරයක් කිසිම දෙයක් නැති විදියට තේරුණි. වර එක ශාලාවේ වම් පසින් ඡායා වැනි දෙයක් දිස්විය. ස්වාමින් වහන්සේ මම හුස්ම රැල්ල දැනීම නැති වූ විට නැති වූ විට දිගටම බලා සිටි විට දැනුණු විදිහ මෙයයි. කරුණාකර මට උපදෙසක් දෙන්න. ඔව් මේකේ එනම හිතන ඉස්සලා ලියලා තියෙනවා මේ නොදැන தත්ත්වේ නැති කරගන්නේ කොහොමද කියලා තමයි ප්‍රශ්නේ වර්ණනා කරලා තිබුණේ. මේ මැද ඇති වෙලා තියෙන්නේ. මේක කීව මතක නැද? පටන් ගන්න තියෙනවා. ස්වාමීන් වහන්සේ මම ආස්වාස ප්‍රස්වාසයේ සංසිඳුණු තැන බොහෝ වෙලා බලා සිට කම්මැලිකම නිසා නැවත ආශ්වාසය සහ ප්‍රශ්වාසයේ මුල මැද අග බැලීමට පුරුදු වී සිටියෙමි. ඊයේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි සති නිමිත්ත නැති වී ගිය පසුව දිගටම බලා සිටියෙමි. අද පර්යන්කේදී සෑහෙන වේලාවක් ගිය පසු මට වටේට ස්කෑන් කරනවා බඳු දෙයක් තේරුණි. පසුව හෙඩ් ටෝච් එකක් දවාගෙන ඉස්සර ගියේ හීට් ටෝච් එකක් කියලා. හෙඩ් ටෝච් හෙඩ් ටෝච් එකක් දවාගෙන වැනි දෙයක් වැනි ලෙස වටේට බලන ආකාරයක් බඳු දෙයක් තියුණි. ශාලාවේ බිත්ති නොපෙනුණු අතර පෙනුනේ ඔබ වහන්සේ සිටින තැන ස්කෙච් එකක් විදිහට රූපයත් පැහැදිලිව මල් සහිත වාස් එකක් පමණි. පරිසරයේ හිරු එළිය සහිත කිසි දෙයක් නැති ප්‍රදේශයක් ලෙස පෙනුනි. ඒ නැති කරගන්න හැටි අහන වාක්‍යයක් වගේ තිබුණ නැද්ද? ඒ එළියපෙකන අද උසම දතු උසවගමද? මේ ප්‍රශ්න ලියපෙකන ඒ එහෙම එකක් ලියලා තිබයද? ඒ මොනක්වත් නැති වෙච්චාම ඒ කම්මැලිකම නැති කරගන්න හැටියක් මේ ඉසල ඉසල වෙන්න තියෙන. හරි කොහොම හරි මේකනම් මේ නැහැම නැත්තම් මේ නොදන්න තැන තමයි නිවන තියෙනවා නම් මෙතන මේකට තමයි නිවන කියන්නේ ඇත්තටම. මේක නම් නිවන තියේදී ප්‍රශ්න වෙන්න ඕනේ මොකද්ද? නැත්තම් මේ අපි දැන් අපහසු කරදපත් වෙලා දෙන්නේ නැත්තම් පහසු කරදපත් වෙලා තියෙන්නේ කියලා අහුවොත් මොකද හිතේ? මොකක් ආවමද? ඒක දැන් රත් වෙන්නේ ටිකක් මහන්සි වගේ ටිකක්. මොකේ මොක මොනවා වෙච්චාමද? අර නිකන් ඉඳලා අර නිකන් මේ බලලා වටේට කිසි දෙයක් පේන්නේ නැතුව. ඔව්. හිතියම ඉඳලා නෑ. මම අර හැමෝම නැගිටිනකොට නැගිට්ටා ටිකක් මහන්සි. ඒ කියන්නේ නැවත දැනීම ආවට පස්සේ නොදැනීම දැනෙන නොදැනීම තුල වෙහෙසක් තිබිලා තියෙනවා. නොදැනීමට මොන දීම තුල වෙහෙසක් තිබිලා තියෙනවා. නමුත් ඒක කරන්න පුළුවන්කම තාම තියෙනවා. ඒක නිසා මේ වෙහෙස නොබලා අපි නොදන්න දෙයට කවදාරි අවදි වුණොත් නිවනට අවදි වුණා කියලා හිතාගන්න. මේ දන්න දෙයට අවදි වීම කියලා කියන්නේ කෙලෙස්. නොදන්න දෙයට අවදි වීම කියලා කියන්නේ නිවන නම් ඇත්තට මෙහෙම කියන එක ටික වැරදි. නමුත් මේ වෙලාව හැටියට එහෙම කියලා. අපි එහෙම කරන්න නම් අපි කාය නිර්පේක්ෂ වෙන්න ඕන, ජීවිත නිර්පේක්ෂ වෙන්න ඕන, බයට ওই තියෙන වේත නිර්පේක්ෂ බයක් නැතුව මේකට යන්න එපාය. බයක් නැහැ, බයක් නැහැ ඒක සඳහා ඒක නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. දැන් මේ දන්නේ නැති දෙයට යන්න පාර හොයන එක තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමනම් ඉස්සල්ලා මේක හොඳ දෙයක් කියලා බාර ගන්න එපායි. බහන් ලැබිච්ච පාරක්. දැන් මට පේනවා මණික තියෙන තැන. මට දැන් තියෙන ඉල්ල මහරගෙන යන්නේකනේ. ඉල්ලම හාරන හැටි අපිට වැඩක් නැහැනේ කතා කරලා මණික තියෙන තැන දන්නේ නැත්තම්. අජානතෝ අපස්සතෝ දැන් දන්නවා. දැන් කරන්න තියෙන්නේ අපි ඒ නොදන්නා එහෙම නැත්නම් අර වැටකොටු බැමි නැති මුරකාවල් නැති ඒ අපේම අපේම අපේ ලෝට නැවත නැවත යන්න නම් මේක පිළිබඳව සාදර හැඟීම පහළ වුණත් ඒක විශාල සද්ධාවක්. විශාල ධම්මා දිට්ඨියක්. විශාල සම්මා සංකප්පයක්. එහෙමනම් ටික කාලයක් යන තේරෙයි මේක නම් සාක්ෂාත් කරන්න ඕනේ. මොකද්ද මගේ ස්ට්‍රැටජි එක වෙන්න ඕනේ කියලා. මොකද්ද ක්‍රියාමාර්ගය වෙන්නේ? මේක බය වුණා නම් එන ඉතින් සෝරි තමයි. බය වෙනවමයි ඔක්කොමල බය වෙනවා. ඒක තමයි කෙලස් කියන්නේ. ඒ තරම්ම අපි අවිද්‍යාත්මකයි, ඒ තරම්ම අපි අමනයි, මරි, මෝඩයි, අසම අන්ධකාරයි හිතක් තියෙන. ඉතින් බුදුරජාණන්සේ බොහොම පොඩි වෙලාවකම එක පෙන්ලා දෙනවා. පෙන්ලා දීලා කියන ඕක පිළිබඳ සාරි ආකල්පයක් ඇති කරගත්තොත් සම්මා දිට්ඨි වෙනවා. ඒකට යන්න කටයුතු කරන්න සංකල්ප පහන සම්මා සංකප්ප වෙනවා. ඒ සඳහා කළ යුතු වචන ක්‍රියා ජීවන රටාව දැන් හදපාන. ඒකට තියෙන ඔක්කොටම මොලේ තියෙන. ඒක පිළිබඳව බුදුරජාණන්සේ කිසිම සැකයක් නැහැ. යා යුත්තේ මෙතෙන්ට නම් යන්න පාර තියෙනවා. ඒක බුදුරජාණන් කියනවා අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ. අපේ සංස්ථාවේ යෝගාසන සංස්ථාවේ මොටෝකට අරන් තියෙන මේකයි යායුතු තැන දන්නවනම් යන්න පාරවල් 1000ක් තියෙනවා. හැමෝටම සමානව තියෙනවා. අපි දැන් මෙතෙක් කල් යායුතු තැන අඳුනගන්න නෙමෙයි ගිහිලා කියන්නේ. භාවනාදී මේක අඳුනලා දීලා මෙතන යායුත්තේ කියලා කියනවනම් ওই තියෙන බය සැක ඔක්කොම අයින් වෙලා. දියටින් ගින්දර ගිනියනවා වගේ එතෙන්ට යනවා. ඒ දක්ෂකමේ ඥාන පිටිම වෙනසක් පැවිදි උපවිදි වෙනසක් නැහැ. ඒ නිසා මේ සාකච්ඡා කරන්නේ සාමූහික සාකච්ඡා කරන්නේ සාමූහික කමටහන් සුද්ධ කරන්නේ එකෙක් දෙන්නෙක් හරි ඔතෙන්ද දාලා බය කරලා මරලා පතුරු ගහලා පෙති ගහලා පතුරු ගහලම දාලා අනිත්‍ය උණ්ඩත් කියනවා බැන්නම් ඵලයව ගෙදර. ඉන්නවනම් කරන කරනවනම් කරපන් හරියට බැන්න බහපන් එළියට කියලා මතු කරලා දෙනවා. එකෙක් දෙන්නේ කොයි ලේපිට කපන්න ඕනේ. අල්තාරේ උඩ තියලා ලේ වැක්කරෙන්න කපන්න ඕනේ. හොදි බහින්න කපන්න ඕනේ. අය මර්සිලස් දෙන්න ඕනේ. කොයි එක කොයි එක යහුවේද කියන්නේ බෑ. ඊට පස්සේ අනික අයට දෙනවා යෝ මේ අපේ කියක් නෙමෙයි. ඒකිට පුළුවන් නම් මට බැරිද මොකද කියලා ඔන්න වටන් කරගන්න. දැන් මම ලංකාවේ එකක් ගෙනවන කිව්වා අම්මා ඒක ලංකාවෙන් ආව එකක්. හමුසු කෙනෙක් අයියෝ පැවිදි වෙච්ච එක නේ. ඒගොල්ලන්ට පුළුවන් අපිට බෑනේ. දැන් එවනේ සෙනගෙම් එකක් ඇදලා ගන්න ඕනේ. ගහන බිල්ලෙට මුත්‍යට පිටියට දාලා හොන්තරම හොම්බෙන් යන දෙක තුනක් ගහලා වතුරුම ගහලා කම්බස් කරනවා. ඔන්න ක්‍රමේ. ඒ නිසා එකෙක් කුසල එකෙක් ගහන ක්‍රමයක් තමයි මේ පොදු කමටහන් සුද්ධ කරනවා කියන උකට හරිය තරහයි කට්ටිය. මේ පුද්ගලිකයි රහසිගතයි ඉල්ලනවා. සංසි මට කියලා විනාඩි පහක් දෙන්න බැරිද කියලා. ඒ මොකද්ද මේකේ ඔක්කොම මානව හිතනේ අපි කතා කරන්නේ. කොයි එකක් කිව්වත් ඔච්චරම තමයි. ඒක නිසා අපි මේකට තියෙන බය ඒක තමයි කෙලස් කියන්නේ. මේකට තියෙන බය නිසා අපි අන්ධකාරයට බයයි. මේකට තියෙන බය නිසා අපි වයසට යනට බයයි. මේකට තියෙන බය නිසා අපි මරණයට බයයි. මේ බය නිසා තමයි අපි ලෙඩ වෙනවට බයයි. ලෙඩ වෙනකොට වයසට යනකොට ඕක හරිය සතු ළඟට එනවා. ඊට වැඩිය ළඟට එනවා. ඒ ලෑස්තිලා ගියා නම් පොඩ්ඩක් කිස් එකක් දීලා තියාගන්න කියලා තියෙන වෙන මොකක්වත් කරන්න දෙයක් නැහැ. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්ක භාවනාවට වාඩි වී ටික වේලාවක් ආනාපාන භාවනාවේ යෙදෙන විට සම්පූර්ණ ශරීරයම කම්පනයටපත් වී එය වේදනාවක් සෙයින් දැනෙන්නට පටන් ගනී. එවිට කෙසේවත් සිත එක්තැන් කිරීමට නොහැකිය. පර්යංකේ නැගී සිටීමට එය හේතු වී බොහෝ වේලාවක් භාවනාවෙන් නැගිට වෙනත් වැඩක නිරත වෙමි. ගරු ස්වාමින් වහන්සේ මගේ භාවනාව දියුණු කර ගැනීමට මා කෙරෙහි අනුකම්පාවෙන් උපදෙස් උපදේශක් දෙනසේක්වා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔය සමහරලාට මුළු ඇඟම කර්මන්නේ වෙනවා. සෛලයක් සෛලයක් පාස මේක නිකන් කුල්ලට දාලා හාල් ටිකක් පොළනවා වගේ පෙලෙන්න පටන් ගන්නවා. ඒ පෙළෙන පැනන පුදුමාකාර බයක් ඇති වෙනවා මොකද එතකොට අර ඒකාග්‍ර කරන්න බෑ හිත. සමස්තයටම පේන්නේ නිකන් වලාකුළක් දිහා බැලුවා වගේ අංශු අංශු අංශු තමයි ඔක්කොම පේන්නේ හැම එකම නලනවා නලියනවා දඟලනවා කම්පන චංචල රාශියක් විතරයි තියෙන්නේ නැගිට්ටයි කියලා මොකක්වත් දෙන්නේ නැගිටට පස්සෙත් ওই ටිකම තියෙනවා සෑහෙන බොණ්ඩෝන වගේ ප්‍රශ්නයක් ආපුවාම ආයෙ හිත හදාගන්න මොකක් හරි ජඩකමක් කරන්න ඕනේ මොන හරි අතීතයට බලපතල විදිහට දාන්න නැත්නම් අනාගතයට මොන හරි කාට හරි දැම්මොත් විතරක් අර නලියන එක නැති කරගන්න පුළුවන් ඉතින් අපි කරන්නේ ඔක තමයි හොදෝද මඩේ දාන එක තමයි. ඉතින් මේ අවදි භාවය හිතේ කර්මන්නේ භාවය අර දේ හරහා දකින්න පටන් ගන්න වෙලාව. මුළු මුළු කයම කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි කම්පන චංචල ටිකක්. ඒක ভাইබ්‍රේෂන් එකක්. හැම තැනම ভাইබ්‍රේට් වෙනවා. වෙන විදිහකට එනර්ජි කියලා කියන්න බුණා නැත්නම් පවර් කියලා කියන්න බුණා. පවර් කියන්නේ පයන්නවා එන්නේ e POWER power. සාමාන්‍ය පව කියලා ඒක තමයි මේ වෙලා තියෙන පව කියලා හිතලා තමයි නැගිටලා ගිහලා තියෙන්නේ. ඒක නෙවෙයි. POWR e පව කියලා එකක් තියෙනවා. energy. ඉතින් මේ තිරියම් කරන්න හදන්නේ මුළු ඇඟම කරලා කෝවට දාලා රත් කරලා අලුතෙන් හදන්න හදන්නේ. අපි අතරමඟදී මොනවා හරි එකක් දාලා අරක වලක්. වලක්වට පස්සේ ඉතින් ආය පාසක ආය පටන් ගත්තාම ආයෙත් ඔතෙන්නම යන්නේ. හැබැයි පොඩි වාසියක් තියෙනවා. දෙවෙනි සැරේ ඔතෙන්ට යනකොට බයේ පොඩ්ඩක් අඩුවීමක් තියෙනවා. ආයෙසරයක් අඹ කල්ප කොච්චර යයිද දන්නේ ආයෙසරයක් යන්න. බය ටික ටික අඩු නේ. එහෙම නෙමෙයි මේකට ලෑස්තිලා යන මනුස්සයා බලන්න අවස්ථාව කොච්චර ප්‍රයෝජන ගන්නවද කියලා. මේක විය යුත්තක් මේක වෙනවා. කායන පසනාවට පස්සේ වේදනාවට පසනාව තමයි එන්නේ. හැම මුළු කය කියන්නේ වේදනා කයක්. අපි ලොකු සංසි කියනවා. අපි වේදනා සාගරේ පතුලෙම ඉන්න සත්තු జాතියක්. හැම වෙලාවෙම වේදනාව නැත්තම් ජීවිතයක් නැහැ. ජීවිතය කියන්නේ විඳවන විඳවීමක්. ඒ නිසා මේක දැනීමට කියනවා වේදය කියලා. ත්‍රිවේදය, ප්‍රතිවේදය, අවබෝධය කියන වචනට ඇවිල්ලා තියෙන ප්‍රතිවේද කරනවා කියන්නේ යම අවබෝධ කරනවා කියන්නේ. ඉතින් අවබෝධයට අපි බයයි. ඊට පස්සේ අපි විහිින් නැගිටලා ගිහිල්ලා වෙන මොනවා හරි දැනෙන බොන ප්‍රශ්නයක් දැනෙන්න බොන්න වෙනවා ඒ වෙලාවේ. අර බීම බීලා තමයි ඔපිරිමයි දැනෙන ඕ දැනෙන්න බොනවා. මගේ යාට ඉන්න කාලේ මේ නීතියක් දාලා දෙවුණා මේ දෙමළ ගෙදරකට ත්‍ස්තවාදී ගෙදරට හරි යනකොට ගෙහිමියාගෙන් අවසර ගන්න නැතුව යන්න බෑ. චෙක් කරන්න. චෙක් කළා එනකොටත් ගෙහිමිය අසං කරන්න ඕන. ඉතින් අර මිනිස්සු දෙන්නේ අසං කරන්න. නෑ එන්න බෑ දෙන්න බෑ කියලා. ඉතින් ඒකට හමුදා යන මිනිස්සුන්ට හොඳටම දන්න මෙතන බඩු තියනයි කියලා. නමුත් ජේ ආර්ගේ තියෙන නීතියක් ගෙහිමියාගේ අවසර ගන්න තියෙන හරියට නීති. හරියට දැන් හමුදාව තුළ හරි උද්ඝෝෂණයක් ඇවිල්ලා කුමන්ත්‍රණය වෙන සයිස් එකට බියාර් කියලා නීතියක් නැතුව යුද්ධෙන් දිලා දෙන්න බෑ නීතියක් තියෙනවා. ඉතින් හතර හතර දෙනාම එකතු වෙනවා හමුදාපති හතර දෙනා. හතර දෙනාගේවලු නොකිය කියලා තියෙන්නේ මේ විදියට ගියොත් හමුදාවක බන්තරණයක් එනවා කියලා. ජේ.ආර් ඔක්කොම දන්නවා. කතා කරලා කිව්වලු මෙහෙමයි. මේ නීතියක් තියෙනවා අපිට වැඩ කරන සිවිල් ලෝකෙක කිසිම කෙනෙක් ඉදිරියට යන්න බෑ අසං කරන්න ඇති. එහෙම කිරුවොත් එහෙම මේසු අය නීති ප්‍රෝදයන්ට ගෙවල් අසං කරලා බල කරන දෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ගේ දක්ෂකමක් තියෙනවනේ මේ පෙන්ලා දෙන්න ඕනේ මේකේ පරීක්ෂා කරන්න ඕනේ කියනකොට ඒවලද ඕගොල්ලෝ කිව්වට තේරෙන්නේ නැහැ. මට බබත් එක සෙල්ලම් කරන්න යන්න තියෙනවා. මම යනවා ක්‍රිකට් ගහන්න කියලා. ඒකට සෙක්‍රටරියට කතා කරලා අර හතර දෙනාම කළු කියන්න තියෙන මෙච්චරයි. මෙහෙම ගියොත් කුමන්ත්‍රණයක් යනවා. හමුදා කුමන්ත්‍රණ. ඊට පස්සේ අර මනස සෙක්‍රටරි කියලා ආයෙ ජයාට කතා කරලා සර්. ඉතින් පොඩ්ඩක් සීරියස් ආයෙත් විනාඩි 5ක් එන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු අයිසේ. තමුසලා හතර දෙනා ගාම පිස්තෝල හතරක් තියෙනවා. පාවිච්චි කරන ওই මයිලක මොකක්වත් නැහැ. නැෂනල් එක ඇඳගෙන ඉන්නේ. ඕක තමයි යුද්ධ කියන්නේ අමාරු කියලා. මොන හරි සරවීමක් පිළිවිල බුදිය ගන්න ওই කිව්වලු. යුද්ධ කියන එක අමාරුයි. ඒකනේ තමුසලට හැමදාම හම්බෙන්නේ කේස් එකක්. පොඩ්ඩක් සරවීමක් බිල බුදිය ගන්නවා කිව්වලු. යුද්ධ කියන එක අමාරුයි. ඔය හිතුවක්කාරකම් වලට කරන්න බෑ. ඉතින් උනාද නැද්ද දන්නේ නැහැ. මම අහපු කතාවක් නන් නෙවෙයි. හැබැයි මම මේ අහපු. ඉතින් මේ වගේ භාවනා කරන්න ගියාම මේ ඔක්කොම උඩ දාන්න ගන්න. පොළන ගතිය කියලා කියන්නේ. කුල්ලට දාලා පොළනොයි කියලා. මුළු අංශුවක් අංශුවක් ගන්න නිකන් ඒකට කියනවා මොකද්ද එනර්ජයිස් වෙනවා කිය. දැකලා තියෙන ද ස්ටාර් ට්‍රෙක් එකේ පික්චර් ඒ දවස්වල ෆිල්ම් එකක් තිබුණේ. රූම් එකට ගියාට පස්සේ එනර්ජයිස් කරපුවම ඔක්කොම අංශු බවට පත් වෙලා නැතිලා යන්නේ. නැවත ඒකට පස්සේ එනකොටත් අංශු අංශු ඇවිල්ලා මිනිස්සු හැදෙන එක මම දන්නේ. ඕගොල්ලෝ ඕගොල්ලෝ මන් තරම්වත් චිත්‍රපටි බලන්නේ නැහැ. ඇත්තටම බලන්නේ නැහැ. මම කියන්නේ අවුරුදු 30කට ඉස්සෙල්ලා එකක්. ඈ? ඒ ඒ අංශු අංශු යන්න හදා එන දේ ඉස්සෙන්න හදන්නේ. එන දේ සුණාන පස්සේ ආයතන නැහැ ඊට පස්සේ. එයා වෙන තැනක ගිහලා ඒ අංශු ටික තැම්පත් වෙනවා. ඊට පස්සේ පුද්ගලයා එතන. ඒක තමයි ඔය අවතාර ප්‍රොජෙක්ට් එකේ තියෙන ඕක. මේ ඔක්කොම අංශු එනර්ජයිස් වෙන වෙලාව. ඉතින් අපි කරන්නේ එතකොට එතෙන්දි නතර කරපුවාම අර සම්පූර්ණ process එක ඔක්කොම හීට් කරලා තියෙන වෙලාවක නතර කරන්න හදනවා. ඒ කියන්නේ ශරීර ආසාව කියලා ඔකට කියන්නේ. ජීවිත ආසාව කියලා. ඒ නිසා අපි යන්න ඉස්සෙල්ලා දැනගෙන යන්න ඕනේ භාවනා කරනකොට කායේච ජීවිතේස අනපේක්ෂතාව උපට්ඨපේති කියලා මේ කාය ජීවිත දෙකට අපේක්ෂාව අතහැරලා යන්න ඕනේ. ගියොත් අපිට ඒත් බය එනවා. පොඩ්ඩක් යන්න පුළුවන් තා. පොඩ්ඩක් යන්න පුළුවන්. ඒතර තියෙනවා මේ මුළු ඇඟම ඒකට කියන්නේ ඕවර්හෝලේජ් එකක් දෙනවා කියලා. මුළු ඇඟම සම්පූර්ණ සම්බාහනයක් දෙනවා. අංශුවක් අංශුවක් කරන හොද හොද ගන්නවා. ඒ කියන්නේ ඔරලෝසුවක් ගලවලා සුද්ධ කරනකොට ඔරලෝසුවේ අංශු පුංචි ඔක්කොම ගලවලා වොෂ් කරනවානේ. සර්විස් කරනකොට අන්න ඒ වගේ කවදාකවත් අපිට හම්බෙන්නේ නැහැනේ. භාවනාදී හම්බෙනවා. ෆුල් සවුන බාත්යක් හම්බ වෙනවා. ෆුල් මසාජ් එකක් හම්බ වෙනවා. ඒ මසාජ් එක එනකොට බය නිසා අපි මඟ නැතර. මෙහෙම සාකච්ඡා කිරීමෙන් කරන අනිත් දවසේ ගියාම අර විහිං එක නැතර කරන්නේ නැතුව තව පොඩ්ඩක් වෙලා ඉන්නවා. අවදාරී ඉඳලා නැගිට්ටත් නැගිටින්න ගිය මිනිහා නෙවෙයි ෆුල් සර්විස් එකක් හම්බ වෙනවා. සම්පූර්ණ රීජුවනේෂන් එකක් හම්බ වෙනවා. ඉතින් අපි හරි බයයි. අපිට උනාට වර්ණ සෙට් එකම තියාගෙන ඉන්න ඕනේ. මේ අලුත් කරලා දෙනවට කැමති නැහැ. ඒ නිසා නැවත ජීවිතයක් ලබනවා වගේ මම කියන්නේ මේකට born again buddhism කියලා. born again catholic දන්නවනේ. මේක මේ ජීවිතය තුළම අලුත් වෙන්න පුළුවන්. අලුත් වෙන්න නම් අර පරණ සෙට් එකට තියෙන ආසාව පොඩ්ඩක් අයින් කරන්න. සාමාන්‍ය ඔය සෙට් එක කොහොමද අලුත් කරලා දෙනවා මැරලා ඊගාව ආත්මයට යනකොට. අලුත්ම වාහනයක් හම්බ වෙන්නේ. ඔය දැන් වගේ දත් දාපු, කොණ්ඩේ කළු කරපු, කෑලි පට්ට දාපු, අනම්මනම් කෑලි යකඩ කෑලි දාපු එකක් නෙවෙයි. ෆුල් ෆ්ලෙජ් බ්‍රෑන්ඩ් නිව් වාහනයක් හම්බ වෙනවා. ඔය කොච්චර නායකවරු ප්‍රශ්නයක් නැහැ. දැන් මේක කරලා තියෙන්නේ මේ මේ සෙට් එක තුලම ආයේ සම්පූර්ණ ඕවර්හෝලේජ් එකක් දාලා එන්ජින් එකත් මාරු කරලා හදලා දෙනවා. ඉතින් කැමති නම් යන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳ වාර්තා කිරීමට අවසර පතමි. වෙන වෙනම කරුණු 13ක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මුලින්ම තෝරාගත් ස්ථානයක සිට ස්ථානයක සිටගෙන වර්තමානයට සිත යෙදවීම. යටිපත් තුල මනාව නිරීක්ෂණයට ලක් කිරීම. පොළවට ස්පර්ශ වී ඇති පාදයන් පොළව අල්ලා බදාගෙන ඇති බව ඇවිදිනවා යන්න සිතා ගැනීම දෙයට පැහැදිලි නෑ ඇවිදිනවා යන්න සිතා ගැනීම තෙවර කාය විඥානය දැනුවත් කිරීම ඇවිදිනවා යන්න සිතා ගැනීම හෙවත් කාය විඥානය දැනුවත් කිරීම පොළවට ස්පර්ශ වී ඇති පාදයන්හි ධාතු ගුණ ධාතු ගුණ ලක්ෂණ එනම් තද රළු ගති මෙන්ම මුරුදු ගතියද උණුසුම් මෙන්ම සිසිල් ගතියද ආදී වශයෙන් වම් පාදයේ එසවීම සහ ඉදිරියට ඇදී යාම નિરાයාසයෙන්ම සිදුවීම හෙවත් වායෝ ධාතුවේ ගුණ පෙන්눔 කිරීම වම් පාදයේ පොළවට ස්පර්ශ වීම වම් පාදය පොළොවට ස්පර්ශ වූාට පසුව tamun පෙර පසු නොවීම දකුණු පාදයේ එසවීම මෙම ක්‍රියාවලිය සිදුවන්නේ ඉබේමය. එහෙත් එය වාර්තා කරන්නා මම වෙමි. මෙම නිරීක්ෂණය දිගින් දිගටම සීමිත කාල පරිච්ඡේදයකදී සිදු කිරීම රූප ශබ්ද ආදී අරමුණු දැන ගැනීම සිදු වුණත් ඒවා කිසුදු බාධාවක් නොනි. කායික වේදනා පැමිණියද ඒ සියල්ල මනාප අමනාප නොවි සිදුවේ. සීමිත කාල පරිච්ඡේදයෙන් ඔබටද මේ ක්‍රියාවලිය નિરાයාසයෙන්ම සිදු වෙමින් පවතී. එනම් ඇවිදිනවා යන පණිවිඩය දුන්නත් නොදුන්නත් ඇවිදින අවස්ථාවන්හි යටිපතුල් දෙස අවධානය නිතැතින් බොහෝ විට සිදුවේ. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදිම මෙම සක්මන් භාවනාව කරගෙන යාමෙන් මට බොහෝ ප්‍රතිඵල ඇති වූ බව පෙනේ. යම් කිසි දෝෂයක් වී නම් සමාව ආයදිමි. එමෙන්ම කාරුණික උපදේශ පතමි. ඔබ වහන්සේට කායික මානසික සුවය මෙන්ම ප්‍රාර්ථනා කරන පරිදිම උතුම් නිර්වාණ සුවයද ලබත්වා සාදු සාදු සාදු මේක අපි අර මෙල්බන් සති පාසලේ මේ වගේ ළමයි ඇවිදිනකොට කියවන ඩොට් පොයින්ට්ස් කියලා කියන්නේ වර. කිලින් හිට ගන්න පාද දෙකට බර වැටෙන හැටි දකින්න. ඒකේ තද වෙන ගති බලන්න. වම තියන්න කියලා අර guided meditation වල තියෙන ඩොට් පොයින්ට්ස් චන්ද්‍රිකා තමයි ඒකට එක්ස්පර්ට්. ඉතින් 100ක් හමාරක් දැම්මත් එක්කෙනෙක් මයික් එක අරගෙන ගයිඩඩ් මෙඩිටේෂන් දෙනවා. ඉතින් මේ වගේ විදිහට තමයි අපි අර අපි තොගේට මේ තේරුම් ගත්ත දේවල් පොට බේරලා එක එක එක එක ලියාගන්න. ඉතින් මේවා හරි වටිනවා. නොදන්න කෙනෙකුට සක්මන ගැන බයෙන් සක්මන කරන්න අර කෝණේ මේ කෝණේ කියන කෙනෙකුට මේ බොහොම සරල වැඩක් මේකේ තියෙන කියලා ඊත්තු ගන්නලා දෙන්න ඩොට් පොයින්ට්ස් හරියට වැඩගත් වෙනවා. ඉඳගත්තට පස්සෙත් තියෙනවා. අපි ඊට පස්සේ තමයි ඒකට අනුව වීඩියෝ එකක් හදන්නේ. වීඩියෝ එකේ මේ මේ මේ පොයින්ට්ස් කියවනවා කමෙන්ටේටර්. ඒකල කවුරු හරි ඇවිදින ගමන් පෙන්නලා දෙනවා. මේකට මොනම දෙයක්වත් පිටින් ඕනේ නැහැ. අපි දන්න දේ හැබැයි හොඳටම අවධානයෙන් කරන එකයි කරන්නේ. ඒ නිසා මේ පොයින්ට්ස් තියාගන්න තමන්ගේ දවසින් දවස භාවනාවේ හුරු ගහවය ෆැමිලියරයිසේෂන් එක ඇති වෙනකොට මේ වගේ කාරණා කාරණා ඔක්කොම අර වෙනද ඔක්කොම අවුල් වෙලා පැටලවිලා තිබුණ දේවල් හොඳට පට බේරලා තේරෙන පටන් අර ගන්නවා. ඒක මේ හිතේ निराවුල් භාවය එනකොට එන එකක්. නිසා මේක හොඳයි වාර්තාකරණ ඉගෙන ගැනීමට. එහෙම නැත්නම් ඇති දේ ඇති හැටියට ලියන්න ඉගෙන ගන්නද ඒ ඒ ඇති දේ ඇති හැටියට ලිව්වහම මේක හැම වෙලාවෙම සයන්ටිෆික් රිපෝට් එකක් යනවා. මම ආයනේ නෑ කමෙන්ටරිස් නෑ හොඳ නරක නෑ ප්‍රීමෙඩිටේටඩ් මොකුත් නෑ වෙච්ච දේ වෙච්ච හැටේ ලියනවා ඒක මේ දැන් ওই සයන්ස් කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ ඒක ඒ දවස්වලම ක්‍රියාත්මක කරලා තිනවා. ඒක වෙස්ට් එක ඇල්ලුවා රිඩක්ෂනිසම් වල. අල්ලනකොට ඒගොල්ලෝ අභාග්‍යයකට වගේ සිස්ටම් අප්‍රෝච් එක අයින් කරා නැත්නම් ආගම අයින් කරා. ඒක නිසා ඒගොල්ලෝ ගියා පැත්තකට දැන් ආර්ධිනාව විදිනවා. අපිට ඒක හොඳට ඉගෙන ගන්න පුළුවන්. කිවිතු කාරණාව හොඳට සබ්ජෙක්ට් මැටර් එක ලියන්න පුළුවන්. ඒක මේ මට වුණත් එකයි කාට වුණත් එකයි. වේවා කියන ප්‍රාර්ථනාවකුත් නැහැ. ඒකට කියන්නේ scientific reporting කියලා. නැත්නම් මේකට කියනවා technical writing කියලා. මේ technical writing නැතිකම තමයි ආධුනිකයා ගොඩක් වෙලාවට ආත්ම විශ්වාසය ඇති කරගන්නේ නැත්තේ. technical writing දන්න කෙනාට මේක කියලා දුන්නොත් හෙලි කෙරුවොත් බර ගානකට අහගෙන ඉන්නකොට ලොකු විවෘත වීමක් වෙනවා. ඒක සමහරලාට ඒ ಗುಣ තුනම පොඩි ළමයි තාව තියෙනවා. හරියටම ටෙක්නිකලි දන්නවා. කියලා දෙනකොටම අල්ල ගන්නවා. ඊට පස්සේ යාට හුරුතලයක් තියෙන එක ලියලා පෙන්වන්න ඕනේ. කියන්න ඕනේ. කියන්න කියන්න අනික් කටියට තේනවා මොනවද මේ පොඩි ළමයට පුළුවන් දේ අපිට බැරි මොකද කියලා. <clears throat> මිහිතිරිය මේ වගේ අපි එකේ ඉඳලා දෙකමාරනකම මම හිතන්නේ ඒත් කරනවා. ඒ ළමයින්ට ළඟ පන්සලේ ළඟ ඉස්කෝල ළමයින්ට ඉස්කෝල යන්නේ එකයි කාලට. එකට එකයි කාල වෙන්න ඉතලා ගෙදර දුර ගිහිල්ලා පත්ටි පත්‍රය හරි බතු ටික බතු ටික බීලා හරි බත් කාලා හරි එකමාර වෙනකොට එනවා report එක අරගෙන මේ නාකියෝ නාගිච්චෝ ඉතින් වෙවුල වෙවුල වෙවුල report කරද්දී අර පොඩියෙකුට ආව මං කියන බබායකට අනිම කියන්නේ මේ නාකියෝ කියනකට වැඩි ලේසිනේ කියවනකොට දෙනව නාගේ හොල්ම මේ ළමයි දවස් 500 ගත කරලා තියෙනවා report එක දෙනවා හරිම පිළිසිදු හරියට කොණ්ඩ මොහොතරක් දාන්න ඉතලා ගැට ඇරලා කොණ්ඩේ පීරුවා වගේ. ඕකට අය මහා ලොකු මේ මේ කුණ මොහොතර දාන්න නම් ඉතින් එක්ස්පර්ටිස් එකක් ඕනේ. ගැට ඇරලා කොණ්ඩේ පීරන්න මොකක්ද ඕනේ කරන 50ක් විතරනේ. අන්ට ඒක නැතුව වෑනේ මොහොතර දාන්න. මේ ගැට ඇරලා පීරුවා නම් ඇත්තට මෙහෙම තිබ්බනම් මොහොතට වැඩිය ලස්සනයි. දැන් කොණ්ඩේ පීරගෙන ඉන්නවනම් අනිත් එක නාලයි කියලා ඉන්නවා හරිවත්. ඉතින් පොඩි ළමෙන්ගේ තියෙන මේ ගතිය දිහා බලනකොට පේනවා උපදිලා තියෙන්නම බුදුම මේ පිරිසුදු භාවයකින්. අපිත් මනස ළමා වෙනකොට අපිත් මනස අහිංසක වෙනකොට ඒ අර සරල ප්‍රකාශයේ එන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ එජෙන්ඩා එක නැතුව යනවා. ඒ කාට හරි මේ ඒත්තු ගන්නට හදන ගතිය, නිගමන දෙන ගතිය, ප්‍රීමෙඩිටේටඩ් අයිඩියා පූර්ණ නිගමන මොකුත් නැහැ. එළියට ආවට පස්සේ හරි පුදුම ගතියක් තියෙනවා. ඒ නිසා මේකත් මේ වගේම දාගන්න දත්ම දිනකොට, පත් කනකොට, වාඩි වෙලා භාවනා කරනකොට, නානකොට ආදී දේවල් වල කොච්චරක් දුරට මේ ඩොට් පොයින්ට්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද කියලා කිසිම සීමාවක් නැහැ. හැම දෙයකටම යොදා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ සවස් කාලයේ සක්මන් භාවනාව කරන විට පාත් සඳහන් අත්දැකීම් ලැබුණි. සක්මන් භාවනාවේ මුල් කොටසේදී වම සහ දකුණ යන සංඥාව ගැන සිත පිහිටුවාගෙන සක්මන් කළමි. සක්මනේදී නැවතී ආපසු හැරෙන විටත් එම සංඥාව වෙනස් නොවි පැවතුනි. ඉන්පසුව පාදයෙන් පාදයට ශරීරයේහි බර මාරුවන ආකාරය මෙනෙහි කරමින් සක්මන් කළෙමි. මුළු සක්මන් කාලය තුලදීම එම අරමුණ නොවෙනස්ව පැවතුනි. ශරීරෙහි වේදනාවක් හෝ සැපදායක තත්ත්වයක් දැනුනේ නැත. මෙම தত্ত্বය අදුක්ඛම සුඛ වේදනාවයි විශ්වාසන විශ්වාස කරමි. බාහිරව ඇසෙන ශබ්ද හෝ අභ්‍යන්තර සිතුවිලි වලින් බාධාවක් නොවිය. මුලදී නොඇසුණු පළගැටියන්ගේ හඬ වැනි හඬ ශබ්ද පවා ඇසෙන්නට විය. පරයන්ක භාවනාවේදී මෙන් ශරීරයේ සැහැල්ලුවන බවක් හෝ අරමුණු අරමුණ මැකියන බවක් දැනුනේ නැත. පාදයෙන් පාදයට ශරීරෙහි බර මාරු වීම තරමක රළු ස්වභාවයෙන් දිගටම දැනුනි. මෙයින් හැඟෙන්නේ සක්මන් භාවනාව දියුණුවක් නොමැතිව එකම මට්ටමකින් පවතින බවද කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට පිරුවන් සරණයි. <coughs> පොඩි ළමයි අරගෙන අපි මේ ඇවිද්දානේ. ඒ යනකොට මෙතෙන් පල්ලෙහාට යනකොටම ඒ ළමයි නෝට් කරා මේ පලාගිරුන්ගේ සද්ද එහෙම නැත්නම් මෝල් ක්‍රිකට් සවුන්ඩ් එක එන්න පටන් ගත්තා. කැලයක් යනකොට ඒක දැනෙනවා. ඒ වගේම ඒක ළමයි කිව්වා ඒකට තමයි සිකඩා කියන්නේ කියලා. සිකඩා. මට ඒක කතා කරන්න වෙලාවක් හම්බුනේ නමුත් භාවනා කරන යනකොට ඉබේම තමන් සොලිටියුඩ් එකට යනවා. රුක්ක මූලයේ ආරණ්‍යගත වෙනවා, රුක්ක මූලගත වෙනවා. ශුන්‍යාකාරගත වීම කොතන භාවනා කරුවත් වෙනවා. එනකොට Tamanට හරි සද්දේින් පටන් අර ගන්නවා. වනාන්තරයක තියෙන නිකන් බලාගෙන උන්ගේ නලාහඬ වගේ සද්දේ. ඒක හොඳ ලකුණක් මේ උදේකලාවට. එහෙම නැත්නම් විවේකේ ලැබෙනවා. තුංගව දෙනෙක් ඒක ඒ හුදේකලාව තනිකන් දෝෂයකට බාර ගන්න. එතකොට බය වෙනවා. ඊට පස්සේ ඉතින් මේ නූල් බඳින්න වෙනවා තනිකන් දෝෂي කියලා. අය සොලි මේකට කියනවා lonelinessද alonenessද කියන එක. aloneness කියන එක භාගමික ලොකු දියුණුවක්. ඒකටම loneliness කියලක දැම්මනම් ඊට පස්සේ සිතින් තොইল රටන්න ඕනේ, බලි අරින්න ඕනේ, බය අරින්න. ඒ නිසා ඒ ඒ සද්දේ පිළිබඳව සඳහන් කරලා තිබුණ නිසා මම මේක කියන්නේ. නමුත් මේ මොන වාර්තාවේදී කියන්න තියෙන මේ අරමුණ ගෙවි යෑමක් නෙවෙයි මෙතන උද්ගම් පළවෙන්නේ වේදනා දෙකේ උච්ච වේදනා නැතුව මධ්‍යම වේදනාවට අදුක්කම සුඛයට හිත උරු කරනවා. එතකොට ඒක නිකන් වේදනා චෛතසිකයේ හරහා අර රූපේ ගෙවියාම හරහා නෙවෙයි රූප වේදනා සංඥා සංකාර කියන වේදනා හරහා මේ පණිවිඩේ බාර ගන්න හදනවා. එතකොට ඒක රූප වල එන එකත් එක්ක ගලපන්න යන්න එපා. එතකොට හිත වෙහෙස වෙනවා. Tamanne දැනගන්න මම දැන් ඉස්සර මේ කම්මැලි දෙයක් කරන්න එපා වෙනවා. දැන් කම්මැලි බව දාන්නවා. මධ්‍යම අදුක්කම සුඛ වේදනා බව දන්න මේක වතක් වශයෙන් ප්‍රතිපදාවක් වශයෙන් ආගමික කටයුත්තක් වශයෙන් දිගට කරන්න පුළුවන් වෙන ගතිය එන්නේ අන්ත දෙක අතහැරලා මැදට අගේ කිරීමක් වෙන නිසා. මේක හරි බෝරින්. ඒක හරිම මොනොටොනස්. ඒක හරිම අසරණ ගතියක් දැනෙනවා. මොකද ඒතියෙදි කරනවයි කියලා කියන්නේ හිත පුරුදු කරගන්නවා මේක එක පැත්තකින් සාදර බවක් තියෙනවා. මේක උපයා ගන්න ලද්දා. එහෙම නැත්නම් මට ලැබිච්ච දායාදයක් කියලා. ඉතින් ඒ වෙලාවේදී අර රූපේ හරහා පේන කතාව පේන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් වේදනාව හරහා වෙන කතාව වෙන්න පුළුවන්. ඉස්සලා කියපේක කියවන්නේ සංඥා හරහා. මම සහ මම නෙවෙයි කියන සංඥාව නැති වෙලා යනවා. ඉතින් මේ පහම එකට සිද්ධ වෙන්නේ එක එකන දකින්න එක එක පර්ස්පෙක්ටිව් වලින්. එකම දේ සිද්ධ වෙනකොට ඒ පුද්ගලයාගේ මම ආයනේ හැදිලා තියෙන්නේ ආත්ම තුස්සේ හැදිලා තියෙන රූප වලට බරවන රූප ගෙවේ යාම හරහා තමයි විස්තර කරන්නේ. වේදනාව වලට බර එක්කන වේදනාව හරහා විතර කරනවා. සංඥාවට බර එක්කන සංඥාව හරහා විතර කරනවා. ඒ එකම දේ අර ජාත්‍යන්දයෝ 6 දිනක් ඇතෙක් අත ගාලා ඇතාගේ හැටි කිව්වා වගේ. Taman අත ගාපේ කාරහා කියන්නේ එකම ඇත අත ගන්නති රජුරන්ට hina වෙලා ඉවරයක් නැහැ. මේ ඇතා ගැන විස්තර කරන්න හැටි. නමුත් අන්තිමට ඒක එක තැනට ආවට පස්සේ තේරෙනවා මේ බබාගේ භාෂාවෙන් කතා කරාට ඒක එක්කන ඒක එක්කන ජීවිතේ ගැටේ වැදිලා තියෙන හැටි තමයි ගැටේ ලියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ ඇවිදීමේදී වම හා දකුණු වශයෙන් යටිපතුල බිම වදින ආකාරය අනුව මෙනෙහි කිරීමට පුරුදුව සිටිමි. දැන් මෑතක මෑතක මෑතකදී සිට එසේ මෙනෙහි කරනවාට වඩා වෙනස් අත්දැකීම් කිහිපයක් નિરાයාසයෙන් වැටහි. 1. එක් පාදයක් එසවෙනවා සමගම අනෙක් පාදයේ විලුඹ ප්‍රදේශය નિરાයාසයෙන් එසවි ඇඟිලි වලට වැඩි බරක් දරන්නට වීම සහ එයට සම්බන්ධ අනිකුත් දැනීම්. 2. පොළවේ පාදය බිම තැබෙනවා සමගම ඇඟිලි ප්‍රදේශය බිම බදා ගන්නවා වැනි හැඟීමක්. 3 කන්දක් නගින විට පාදයේ ඉදිරි කොටස පළමුවෙන් බිම වදින අතර පල්ලමකදී විලුඹ ප්‍රදේශයේ මුලින් බිම වදින බව ආදිය. ගැටලුව මේ වැනි දැනීම් ඇතිවන්නේ සක්මන් භාවනාවෙන් හිත පිටත පිට යාම නිසාද? ඊතා ගෞරවයෙන් මේ පැහැදිලි කර දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. එත් මේවට කියනවාට ලැබිච්ච ප්‍රත්‍යක්ෂ ඥානයේ අනුව අන්වේ ඥාන පහළ වෙනවා. ඒවට කියනවා අනුමාන ඥාන කියලා, ණය විපස්සනාව කියනවා, තර්කණේ කියලා කියනවා. මේට බොහෝම සමාන අදහසක් අජන් සාරිපුත්‍ර සාංශයෙන් සඳහන් කරලා තියෙනවා. පච්චාපුරේ සංඤීකය. මේක වෙනකොට මේට ඉස්සරහයි පස්සයි තියෙන දෙක අර අවුරුදු 10ක අත්දැකීම හරහා ෂැඩෝ එක වගේ පේන්න පටන් ගන්නවා. දකුණට තියෙන දැන් දකුණට බරලා. ඒකට එයා දන්නවා දැන් වම ඉසිලා ඇත්තේ. දකුණ විලුඹට බර ගියා නම් වමේ ඇඟිලි වල ඇති නැත්නම් වම ඉසිලා තියෙනවා. ඊට පස්සේ වම සම්පූර්ණයෙන් ඉසනකොට දකුණු කකුල සම්පූර්ණයෙන්ම පොළවේ පට්ට වෙනවා. ඊට පස්සේ දැන් දකුණු කකුල විලුඹ යනකොටම අර කාලයක් ඇති වෙච්ච අත්දැකීමේ ගුණ වෙලා විලුඹ වදිනකොට මේ පැත්තේ විලුඹ ඉස්සෙන බව යා මේ අත්දැකීමෙන් නෙවෙයි දන්නේ අනුමාන ඥාණයෙන් දන්නේ. ඒ අනුමාන ඥානෙත් අත්දැකීමක් පදනම් කරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ එක කකුල ගෙනලා අනෙක් කකුලට බර යෑම බුදුරජාණන්ස් විස්තර කරලා තියෙන විදිය බලනකොට හරි බුදුම හිතෙනවා බුදුරජාණන්ස් කියන්නේ මේ කරත්ත රෝදක අර තියෙනවනේ මැද බොස්කිඩියේ ඉඳලා පරිධියට එක හරයක ඉඳලා අනෙක් හරයට බර මාරු වෙන හැටි. අරේ කියන එක දන්න දැන් රේඩියස් කියලා කියන්නේ. මේ රුක්මන්ට පුළුවන් දැන මගේ මේසුඩ ඇති අර පුටු සෙටි එක මැද ඇඳපු රූපයක් ඒ කකුල ලට දාලා ඇඳපු. මම අද උදේ මැන්දයි. ඈ? අය අරන් එනවා. හැබැයි යනවා ඔකට පැය භාගයක් විතර යනවා. මොකද මගේ තීසිස් එක ප්‍රසන්ට් කරන්න ගියාම පැය 3 පහ වෙනවා වෙලාව. ඉතින් ඒකෙදී බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා එක කකුලක් කියලා කියන්නේ කරත්ත රෝදෙක බර කරත්තේ රෝදෙක එක ගරාජයකට බර වැටලා තියෙනවා. ඒ අරේට ගරාදිය කියලාත් කියනවා. ඒ ගරාදිය බර ඉස්සෙනකොට ඊගාව ගරාදිය ආවිල්ලා බර ගන්නවා. ඒක පස්සට යනකොට ඊගාව ගරාදිය ආවිල්ලා බර ගන්නවා. මේ කකුල් දෙකෙන් තමයි මේ ගරාදිය ඔක්කොම අපි හදන්නේ. මේක යනකොට මේකට බර ගන්නවා. මේක යනකොට මේකට බර ගන්නවා. එතකොට මේ පාදයේ දිගේ ඒකට කියන්නේ නෑ මේ පරිධිය දිගේ මෙතන තියුණු බර මෙතන මාරු කරලා යනකොට ඊගා විලුඹ ගිහිල්ලා ඒක බර අරගන්න. ඒකේ බර මෙතෙන් යනකොට ඊගා විලුඹ ගිහිල්ලා බර ගන්න. ඉතින් මේ රවුම කැරකෙන කැරකිල්ලේදී බුදුරජාණන්සේ සතියට විශේෂ නමක් දෙනවා. සතිය පවත්වන්න ඕනේ බර ගන්න අරේ තමයි. බර ගන්න කකුලට බර. ඒකට කියන ඒ කාරෝ කියලා නමක් දීලා තියෙනවා. සතියට දීලා තියෙන නමක් ඒ කාරෝ. මේ කකුල් මාරු කර කර යනකොට කොහෙද කකුල සතිය පවත්වන්න ඕනේ කියලා අහුවොත් බර ගන්න සතියේ කකුල පවත්වන්න. එතකොට දැනගන්න අනුමාන ඥාණයෙන් මේකට බර ගන්නකොට මේක රිලීස් වෙලා. මේකේ දැල්ලට බර යනකොට අරක විලු බැවිල වැදිලා. ඉතින් මේ දේ තමයි අවුරුදු ලක්ෂ ගානකට පස්සේ ඔය කරත්ත රෝදේ හැදුනේ ඒ පෙරලෙන රෝදේ හැදුනට පස්සේ තාක්ෂණ විශාල වෙනසක් ඇති වුණා අපේ ඒ පෙරලෙන රෝදෙත් ඉසල කොටයක් ගත්තා පස්සේ තමයි ඔය ලයින් කරලා හදපු ස්පෝක්ස් දාලා හදපු වීල් එක හැදුනේ බයිසිකල් එක ගුණත් ස්පෝක්ස් ඔක්කොම හරියට ලයින් වෙන්න ඕනේ බර ගෙනියන්න අන්න ඒ ලයින් වීම මේ කකුල් දෙකේ සිද්ධ වෙන්නේ මේක තිබුණ අර ආච්චම්මගේ පොතක. මම ඒ ආච්චම්මගේ පොත අරගෙන ඒක බලලා බලන්න මේක තමයි අපි කකුල් දෙකේ ඇට සැකිල්ල. මෙතන තමයි උකුල් ඇටේ. උකුල් ඇටේට බර මේ කකුලෙන් ගන්නකොට මේ කකුලේ එතෙන්ද එන්න ලෑස්ති වෙලා තියෙන්නේ. ඒක මම දැම්මා ඒක කරත්ත රෝදයක රෝද වගේ ගරාජ වගේ හිටින්නේ. එතකොට මේක වටේ රවුමක් ඇඳනනම් එකින් එකට එකින් බර මාරු වෙන හැටි මේකට අවුරුදු 140ක්ද කොහෙද ගිහිල්ලා තියෙන මනුස්සයාට පුරුදු වෙන්න. කකුල් දෙක හතරෙන් ගිය මනුස්සයා කකුල් හතර දෙකට එන්න. ඉතින් අපි මේ ඇවිදිනකොට බල්ලන්ඩ හැතැම්ම නැහැ වගේ මේ මොනක්වත් දන්නේ නැහැ. ඇවිදින ඇවිදින ඇවිදින ඇවිදින දැන් නබුදුර ජානන්ති කියනවා මේක දන්නවනම් නිවන් දකින්න පුළුවන්. සක්මන හරියට දන්නවනම් එක කකුල ගෙදලා අනික කකුල බර ගෙනියන්න. දැන් මගේ බර කිලෝ 70ක්. ඒක කිලෝ 70ක් මේ කකුල නිසා මේ කකුලට යනවයි කියලා කියන්නේ පොඩි සෙල්ලමක් නෙවෙයි කිලෝ 50ක බෑග් එකක් සිමෙන්ති කොටයක් මේ අතින් මේ අතර ගන්න බලන්න. නවරියන්න විතරයි පුළුවන්. යකඩයට විතරයි පුළුවන්. සිමෙන්ති කොටයක් මෙහෙම තියාගෙන මේ අතර ගන්න. අපිට ගන්න ගියොත් අපිට 3 දිනක් ඕනේ. නමුත් මේ කිලෝ 70 මාරු වෙන හැටි බලන්න. කොහොමද මේ බර shift වෙලා යන්නේ කියලා. ඔක යන්නේ 6ක් එකට. ආන්නේ ක්‍රමේදී ආ බලනකොට අපිට භාවනා කරලා රක්මන බලලා නිවන් නොදැක්කත් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. නිවන් දැකිලා පැත්තක තියන්නකෝ. දැන් කොල්ලෝ කෙල්ලන්ගේ කකුල් දිහා බලනවා. කෙල්ලෝ කොල්ලන්ගේ කකුල් දිහා බලනවා. ඉතින් නිවන් දකින්න පුළුවන්. කකුල් බලන්නේ නැති එක නෙවෙයි ප්‍රශ්නේ. බලනවා. වම දකුණ කරන්නේ නැති එකක් නෙවෙයි. ආ මේක හැමදාම left right left right කියලා පය අවුරුදු 26 වැඩ කරපුවම මම දැකලා තියෙනවා. එක එක්කත් නිවන් දකින්නේ නැහැ. මම ටොරොන්ටෝ ගිහිල්ලා ඉවරලා රක්වම් භාවනා කරාට පස්සේ මට මේ නිර්නාමික ලියුමක් ඇවිල්ලා තිබුණා. මටම නෙවෙයි කට්ටියට ඔය විදිහට ධම්මික ධම්මික අන්තුකේ නම තිබුණේ නැහැ. වම දකුල කියලා නිවන් දකිනවා. ආමිකේ කට්ටිය කොච්චර කල් තියෙන්නේද නිවන් දැකලා. දැන් හැමදාම වම දකුණු වශයෙන් බලනවනේ. මේ කොළ දෙකේ වන්නම් බලනවාද? මේක එක මේ දින අපේ ඇට සැකිල්ල සාමාන්‍යයෙන් මේක ලස්සනට ඇඳලා තිනවා ඒ තව මෙතන තිබුණ පොතක ඒකේ තිබුණේ transferring of your DNA ද මොකද්ද කියලා පොතක මේ අම්මා හොඳ පොත්තියක් එළිය දාලා කියලා තිබුණා. මේ තියෙන එක මං කරපු දේ ඊයේ මේ ඊයේ දාණේ බෙදන්න කියලා මේක ලොක්කෝම විසි කරලා මේ මේ මේ මේ මේ මිනිහා මේක ලයින් කරලා 68ක් ගහලා තිබ්බේ මම මේ දෙයිද. වල්ලා අර පැත්ත කරලා දැන් අද උදේ ගිහිල්ලා ඔක්කොම තියෙදි විනාඩි 15ක් විතර මේ කොළ දෙක අරන් හරියට එක උඩ එක ඇල්පිනෙත්තක් ගහලා ඇඳලා කාබන් කොලේකුත් ගෙනත් තිබ්බා මම. පැන්සලක් නැතුව ගොඩක් වෙලා හිටියා. මම මොකද ඇහෙන්න වහන්සිලා තියෙන මේ දරුවන්ට තේරෙන්නේ නැහැ මම. මේක බලලා මේක බලන්න කියන්නේ. ඒකල කවුද ඉන්නේ මේක ඇඳලා දෙන්න මට ලොකුවට. මම මේක අරගෙන යනවා ලංකාවට කවුරු හරි ඕනේ චිත්‍ර ශිල්පියෙක්. ඒක ඇඳලා රෝදයකට දාලා හදන්න ඒකල මේ ගරාදියෙන් ගරාදියට යනකොට බුදුරජාණන් වහන්සේ ඒක මේ ඒකාරෝ කියන නමට කොටුකරනද මොන තරම් කාව්‍යමය ගතියක් බුදුහාමුදුරු ගාව තියෙන්නද මේ සක්මන් කරනකොට ওই වෙන දේ දකින්න. ඒකට කියන්නේ අනුමාන ඥාන කියලා. අත්දැකලා පස්සේ ඉස ඒකට පච්චාපුරේ සංඤී කියන එක වගේ කියන එකක් වගේ කියලා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේලා මතක් කරා. එකක් කරනකොට හාත්පසම දැනුමක් අපට එනවා. මොකද අර කාලයක් එකතු වෙච්ච data bank එකකින්. ඒක මේ අන්වේ ඥාන වලට වැටෙනවා. අවසාන ප්‍රශ්න ස්වාමීන් ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවෙන් ලබා ගන්නා ප්‍රඥා ඇස පහළ වීමෙන් පසුවද සලායතන නිරෝධය දැක ගන්න ලැබෙන්නේ. එසේ නැතුව එදිනදා ජීවිතයේදී රූප, ගන්ධ, රස යනාදී සංඥාවන් බව අඳුනාගෙන ඒවාට සංඛාර ඇති නොකර සිටීමට සිත පුරුදු කළොත් එම පුරුද්ද ප්‍රඥාව ලබා ගැනීමට උපකාර වෙයිද මේ පුරුද්ද දිගටම පුහුණු කළොත් මරණ මොහොතේ මේ සිතුවිල්ල චුති සිතට බලපෑමක් ඇති කර ගැනීමට රුකුලක් වෙයිද ඔබ වහන්සේට විදුක් නිරෝගී සුව ලැබේවා මේක අර ඉස්සල්ලාම අහන්නේ එක සැරේම සලායතෙන් නිරෝධය සිදුන එක සැරේම ඥානෙ පහළ වෙනවා කියලා එහෙම එකක් නෙවෙයි සිද්ධ වෙන්නේ අපිට මේ සාමාන්‍ය දින ජීවිතේත් ওই ඥානෙ පහළ වෙනවා. ඔය ඔය චිත්තක්ෂණ ඒකට තමයි අපි හරිම බය. ඒක එනකොට අපිට අසරණ ගතියක්, බය ගතියක්, පාළු ගතියක්, තනි ගතියක් අන්දවන්ද ගතියක් එනවා. අපි ඒක තද කරන්නම තමයි දවස් 30ෙම විනෝදාංශ හොයා ගන්නවා, SMS හරිනවා, කතා කර කර ඉන්නවා, ටෙලිවිෂන් බලනවා, නව කතා කියවනවා, පත්තර කියවනවා. ඉතින් දවස් 30ෙම කරන්නේ මේ පහළුව තනිකම නැති කරන්න හදන්නේ. ඒ නිසා ඕක නැති කෙනෙක් නෑ ජීවිතේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක ගොඩාක් කල් පෙරම් පුරලා කියනවා. මේකට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ පාළුවට එන්න ආරින්න මේකට හුදකලාව කියලා නමක් දාගන්න. මේකට විවේකයේ කියලා නමක් දාගන්න. මේකට පිරිච්ච ගති කියලා නමක් දාගෙන ওই පාළුවට පොඩ්ඩක් එන්න අරින්න කියන එක තමයි මුළු මේ අරණ්‍ය වාසී ජීවිතය කියලා කියන්නේ. ඊට පස්සේ එයා කරන්නේ පාළුවට නොදකින් කියනවා වෙනුවට ඒ පාළුවට සාදර වීම විතරයි. එතකොට මේකේ කියුමුලටිව් ඉෆෙක්ට් එකට යනවා. නැත්තම් අපි දවස පුරාම කරන්නේ මේකට බයයි, පාළුවට තනිකමට බයයි. අපි පවුල් හදනවා, ගෙවල් හදනවා, බැංකු ගිණුම් දා ගන්නවා, රක්ෂණ සංස්ථා දා ගන්නවා, පත්තරේ ගෙනලා කියනවා, ටෙලිවිෂන් එක බලනවා. බල බල බල බලට පහළු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අය ගුණදාස් කපුගේ කියනවා පාළුව තනි කරලා නුඹ නෑ පාළුව දෙවනත් කරලා. පාළුව දෙවනත් කරලා උඹ නාඩං උලලේනෝ. කාර්දුලනි සින්දු කියන්නේ. දන්නවද? උලලේනෝ කියන පාළු වෙනකම්. ඒකල කියනවා උඹටත් එක්කලයි මම පැල් කවිය කියන්නේ. උඹට පියාතුයි මට පැල් පතයි තියෙන්නේ. ඇත්තටම පාළුව තමයි උනට අඬන්න එපා වෙහිටපන්. මම උඹටත් එක්ක පාළුව යන්න සාදු කවියක් කියන්නම් පාළුව දෙවනත් කරලා අඬන්න එපයි කියලා. බුදුරජාණන් වහන්සේත් ඔච්චරයි කියන්නේ. මුළු ලෝකෙම අද තනිකන් දෝෂෙන් පෙළෙනවා. ඉතින් ඒකට සාන්ති කර්ම කරනවා, ඇනස්තීෂියා දෙනවා, ඇල්කොහොල් බොනවා, ඩ්‍රග්ස් ගහනවා මේ සේරම කරන්නේ තනිකම නැති කරලා. කවදාද තනිකමට සාදර වුණොත් බුදු කෙනෙක් පහළ වුණත් වෙන්නේ නැහැ වැඩි. මොකද අපි ඒ තරම්ම මේ තනිකමට බය තියෙනවා. ඉතින් ඒකට බුදුහාම කියලා මගේ සද්ධාහ පොඩ්ඩක් තියාගනි. මම බල වෙනුවෙන් 84000 කල් මේ සාරාංශික කල්පය පෙරම් පොරලා තියෙනවා මං කෙරේ ශ්‍රද්ධාවෙන් පහළුවට එන්න දීපන්. කැලීකට ඵලයක්. ගහක් මුලට ඵලයක්. ගියක තැනකට ඵලයක්. ওই පහළුවට සාදර වෙයන්. අන්න එදාට සලායතන නිරෝධය සිද්ධ වෙනවා. ওই නිපකසනාවත් පහළ වෙනවා. හැබැයි ඒක අර බලන දෘෂ්ටි කෝණය තමයි මෙතෙක් නොදකින්න පතන් කියපු දෙයට සාදර වෙන්න පුළුවන් නෝ. ආගමේ නාමයෙන්, සද්ධර්මේ නාමයෙන්, බුදුන්ගේ නාමයෙන්, ධර්මයේ නාමයෙන් සංඝයාගේ නාමයෙන් සීලේ නාමයෙන් අපි එක මේ බා යෝගාවචර කරනවා. කෙරුවට යෝගාවචර තිත්ත බෙහෙතක් බොන්න වගේ කරන්නේ. ඒ පැංගිරි බෙහෙත් තිත්ත බොනකොට පුවක් කාලෙකුත් අතේ තියාගෙන. අර තිත්ත නැති කරන්නේ. ඈ? කිතුලකට දෙන්න අපේ අම්මා දෙන පුවක් කෑල්ලක්. ඒ බෙහෙත් බීලේ වල පුවක් කෑල්ල හපන්න තියෙනවා. ගිතර ගිය ගමන් අර පහළුව නැතිකරන්න දහසකුත් එකක් රික්‍රියේෂන් කරනවා. ජාත්‍යන්තර කම්පැනි බලාගෙන ඉන්නවා අපිට රික්‍රියේෂන් දෙන්න. අපේ දේශපාලනඥයෝ වට කරගෙන කියනවා බය වෙන්න එපා. අපේ පක්ෂයේ දිනුවොත් එහෙම ඕගොල්ලන්ට අපි සදා සොත්ති සදා සුවේ දෙනවා කියන්නේ. මොකද්ද වෙන්නේ අන්තිමට? ඇත්තට මේ කියන අමනියෝ දිනන්නෙත් නැහැ. ඒක වෙන්නේ නැහැ. මාර පාවිච්චික වැඩක් යන. ඒ නිසා ඒ පාළුවට සාදර වෙන්න ඒක මහා මුස්පීන්තු වැඩක්. බුදුරජාණන් අතර දොස් කියලා තිබුණා. ඒක නිකන් අරස රස එහෙම නැත්නම් උච්ඡේදවාදී එහෙම නැත්නම් නාස්තිකවාදී රස දන්නේ නැති කතාවක් බුදුරජාණන්සේ කියන්නේ කියලා. ඉතින් ඒ ඥානෙ පහළ වෙනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ ඒකට ඒක පැත්තකින් කියතේ මේ natural selection එකේ අපි කවදාද මේ විවේකයේ එන තැන පාළුව එන තැන පාළුව කියන්නේ එපා. හුදකලාවේ එන තැන සිලෙක් කෙරුවා නම් එදා ඉඳලා අපි ආර්යයන් වහන්සේලා. අපි ආර්ය මාර්ගයට වැඩනවා. අපි දැන් කරන්නේ ඒක ටිකක් කරලා හුඟක් වෙලාවට ගිහිල්ලා ආයසරයක් අර පාළුව නැති කරන රික්‍රියේෂන් කරන විනෝදාන්ත හොයන මට නම් ඒක ගැන එච්චරම ගාණක් නැමේ නාකි මොනවා කරත් අර පොඩි උන් කණේ ගැන තමයි මට සෝරි කියලා හිතෙන්නේ. පොඩි උන්ගේ ළමා ලෝකයක් විනාශ කරලා උන්ට අර අපේම අපේම අපේලවත් තියෙද්දි වැටකොටු බැමි නැති උන්ට කියලා දෙනවා අර්ග කරන්න එපා මේක කරපම් මේක කරපම් කියලා අන්තිමට වෙන්නේ මොකද්ද? ඌත් අන්තිමට අන්තිමටම අමාරු වෙනකොට පස්සේ ඌට ඩිග්‍රියක් දීලා ඩිප්ලෝමා එකක් දීලා ඌ අපායට ලේබල් කරනවා. අර සහැල්ලු ගතිය තියපල්ලා. එයාදී බලන කුරුල්ලන්ට සත්ත්ව සත්ත්ව සත්තුන්ට එච්චර බයක් වෙන්න දෙයක් නැහැ. මිනිසු කියන්නේ තේරෙන්නේ අර විලක ඉන්න ගෙම්බෝ ටිකක් මේ තරගයක් තිබ්බලු. ගහක උඩ මුසම ගහට නගෙන්නේ. ඉතින් එක එක්කත් ඉදිරිපත් වෙන්නේ ඕක නැග්ගයි කියලා ඉතින් වැඩකුත් නැහැ තරගෙ ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ඊට පස්සේ අන්තිමට ඇඩ්වර්ටයිස් කරලා කරලා කරලා හතර දිනක් ආවලු. හතර දිනක් ආවේ යන කට්ටිය කියනවලු පල්ලෙහා ඉන්න කට්ටිය අයියෝ වැඩන්නේ කවදාකවත් උතෙන් යන්න බෑ කියනකොට ඒකේ බැකලු. තව එක ටිකක් කළා යනකොට අනිත් කෙනෙක් කිව්ලු ඔය කොච්චර දැඟලුවත් ඔය දැඟලුවාට අපරාධ වැඩකුත් නැහැ යන්න බෑ තව එකක් බැකලු. තුන්වෙනි එකත් බැසලු. අන්තිමට පුංචි ගෙම්බෙක් උඩටම ගිහිල්ලා දිනවලු. දිනුවට පස්සේ කට්ටිය පාටියක් දාලා එකතු කරලා මේ ප්‍රයිස් ගිවිං එක දෙන්න ගියාම අර අර ගෙම්බට මේ පොඩි එකාට මේ උත්සවයේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. බලනකොට එකට කන් ඇහෙන්නේ නැතිලු. ඒක විතරයි දිනන්නේ. මේ කට්ටියත් එක්ක කතා කරනකොට අහුම්කන් දුන්නොත් සදා සොප්ති. ඒකට නෑහිච්ච කනක් තියාගන්න. ඇහුනට නෑ වුණා වගේ අර අමාරිසය කියන්නේ මට ඇහුන්නේ නැහැ කියලා. ඒක තියාගන්න ඕන. ඕගොල්ලෝ වැඩි කන්නේ වැඩි කක්ක කරගන්නේ මිච්ඡා වාචා සහ මිච්ඡා වාචාවට අහුම්කම් දීලා. ලෝකේ ඉන්න හරියක් යන්නේ නෑ බෑ කියන කට්ටිය. ඒ කට්ටිය තමයි නෑ දෑයෝ අයියෝ නෑ දෑ. ඒක නෑ බෑ කියන කට්ටිය තමයි. කරවන කියන දෙයක් අහන නැතුව බීරෙක් වගේ වැඩ කරන යනවනේ. ඔය සලායතන නිරෝධය කියන එක එච්චර දුර තියෙන එකක් නෙවෙයි. මේක සිලෙක්ට් කරන එක විතරයි තියෙන්නේ. ඒක ඒකයි අවශ්‍ය කරන දේ කියලා සිලෙක්ෂන් එක ගන්න පුළුවන් නම් ඒක පුදුම ඉලෙක්ට්‍රික් වැඩක්. පුදුම අහම්බයක් ඒකේ තියෙන්නේ. මම හිතන වෙලාව හරිනේ. ප්‍රශ්නත් ඉවරයි. ඔය එතකොට අද දවස් දෙකකට පස්සේ අන්තම් වෙලාවට වැඩි විනාඩි දෙක තුනක් වැඩි වෙලා තියෙනවා. ඉවර කරන්න ඉතල වෙන කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවද? ස්වාමීන් වහන්සේ වුණාට පොඩි ළමයිද? වසන්ත මහත්තයා ගිහලා පොඩි ළමයි 6 දෙනාට කාමරෙට දෙන්න දෙන්න දෙන්න දෙන්න දෙන්න ආරම්භ නිදිකරන්න කිව්වා. උන් රාය 11 හතර ගිහලා බලනකොට 6 දෙනාම එක කාමරේ ටෝච් එකක් ඇඳේ යටට ගහලා ඉතින් හිමින් කතා කරනවා එළියට නෑ හෙන්නේ. රාය 11 මාරට. එන්න උන්ගේ ලෝකේ. අපි කොටු කොල්ලයි ඇඳන් වලට දාලා අපිට උන්න ඕන නිදි කරවන්න. අපේ තාන්නේ අපේ වැඩේ ඩියුටි හරි කියලා උන් දන්නා උඹලා කරලා ඵලයන්කෝ මම මම දෙන්නම් වැඩි කියලා ඌ ඊට පස්සේ තමයි පටන් අරගන්නේ. අපි ඉවර කරන තැන තමයි ඌ පටන් අරගන්නේ. මොකද්ද මේ වේද? සක්මන් භාවනා අතර සමන සක්මන් භාවනා කරගෙන යනකොට අර අර මේ ප්‍රයන්ක භාවනාවේදී වගේ අර මේ ඒ මේක සහල් වීමක් නැත්නම් අරමුණ හීන වීමක් නැතුව එක දිගටම යන එක ඒක මේ ඒ භාවනාව දිනු වෙන කියන එකකින් දැන් ඉතින් භාවනාව දිනු ඒක ගන්න තියෙන්නේ මෙහෙමයි සක්මනේදී වැටෙන්නේ ආයාසයෙන් කරපු සක්මන අනායාස වෙන්න පටන් ගන්නවා ඒක තමයි අර අර අරමුණු නොදැනීම හා සමාන වෙන්නේ. ඉතර මම සක්මන් කරන්නෙක් ඉන්නවා. දැන් සක්මන කය විසින් කරනවා. මම විස්තර සහිතව බලන. ඒතකොට තමයි අර පුරේ පච්චා සංඤ්ඤේ එන්න පුළුවන්. පච්චා පුරා සංඤ්ඤේ. එතකොට තේරෙන පටන් ගන්නවා දත්ම දිනකොටත් මම එක්ක ඕනේ නැහැ. පත් එක අතර දුන්නාට පස්සේ මම එක්ක ඕනේ නැහැ. ටැප් එක අරලා දුන්නා පස්සේ නාන්න මම එක්ක ඕනේ නැහැ. මමයා හිටියයි කියලා හිතියට මමයට පෙන්ෂන් නැරලා මමයට ගෙදර වලට බලන්න හිටපන් කියලා. එතකොට භාවනාවක්. එතකොට මේපත් ගන්න <clears throat> වෙලාවෙත් භවනා කරන්න පුළුවන්. මොකද ඒක පුරුදු වෙලානේ තියෙන්නේ. සක්මනත් කවදාකවත් මෙහෙමයි ඒක කියන්නේ. ඒ මට්ටමට අනායාසයෙන් යන මට්ටමට එනකන් තාම සක්මන කියලා කියන්න බෑ ඒකට. සක්මන පටන් ගන්නෙ සක්මන ඉබේ සිද්ධ වෙන්න ආරියෝ. ඒ කියන්නේ තමන්න හුරු තනක් වෙන්න ඕනේ කරලා පුරුදු වෙන්න ඕනේ. ඒ වුණත් ඒ පටන් ගන්න වෙලාවෙත් විනාඩි 10 15ක් යනවා නිකන් යන්න ආරින්න. අපි කියන්නේ ඕටෝ පයිලට් මෝඩ් එකට එන්නේ. දැන් අපි කාර් එකක් එලවන්න පටන් ගන්නකොට ෆස්ට් එකේ ඉඳලා සෙකන්ඩ් එකේ දානකොට මං වගේ ගොරකෙකුට පුදුමාකාර දෙයක් නේ මේක. හරියට කාර් එක හදපු කාට වැඩි නම්බුවක් එනවා මට දාගත්ත යන්තම් එන්ජින් එක නොක් කරන්න නැතුව සෙකන්ඩ් එකට කියලා. දැන් දිගටම ඩ්‍රයිවිං කරනකොට අපිට මතකද ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් ගියර් නේ ඔටෝමැටික් ගියර් නෙවෙයි මම මේ කතා කරන්නේ. අපි දන්නේවනේ අපි පාරේ ඉන්නේ. අනේ අර පටන් ගන්න කාලේ තිබුණාට ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් මොනවත් නැහැ ඔක්කොම වෙලා. දැන් දන්නේත් නැහැ. ඇයි ඒක වෙනකොට දන්නවනේ ඔහොට ඔටෝමැටිකලි මෙච්චර ස්පීඩ් එනකොට සෙකන්ඩ් එකට දාන්න ඕන තර්ඩ් එකට දාන්න ඕන ඒක ආනත තලයයි වේට් එකයි අපි කැල්කියුලේට් වෙනවනේ ඒක ඕටෝ පයිලට් එකෙන් දැම්මට කමන්නේ ඒක පිළිබඳ අවධියක් තියන්න පුළුවන් වගේ සක්මනත් කොයි වෙලාවක හෝ අර තමන්ගේ පුරුදු කාහනේ පුරුදු පුරුදු පාරට දාලා ඉබේ වෙන්න හදනවා වගේ සක්මන අනායාස වෙන්න හදන ඒක බොහෝ විට සමාන්තරයි අරමුණ නොදෙනී යාමේ වැඩපිළිවෙලට කොයි වැඩක් හරි කරන තාක්කල් කක්කක් කෙරෙනවා නම් පව් නැහැ. යමක් කරන තාක්කල් කක්කා. කෙරෙනවා නම් පව් නැහැ. ඕක ඉස්ලාම වතාවට ආත ෂෝපන්හව අවුරුදු 200 ගානකට ඉස්සෙල්ලා ජර්මනියේදී කිව්වා. කරන හැම each will is evil කිව්වා. each will is ill will කිව්වා. මට හොඩු එතකොට ඉතින් අප් දෙයන්නාසෙත් අමාරුයි. මුළු ෆිලොසොෆි එකම වැටලා ගියා. ඉස්ලාම හදාගෙන ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවෙන් ගත්ත පළවෙනි පාඩම තමයි මේ දේවල් කරන්න යෑමෙන් අනා ගන්නවා කියන්නේ. ඉතින් අපේ කට්ටියට කියනකොට අපේ කට්ටියට පොඩ්ඩක් තද වෙනවා මේ කරන හැම එකක්ම අකුසලයක් වගේ කිව්වොත් එහෙම උපාසකම්ලාට එහෙම ටිකක් සෑහෙන සාධාරණනේ තද වෙන්න එපායි. හැබැයි සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට පොඩ්ඩක් පතලා. කරන හැම සංස්කරණයක්ම හිතාමතා කරන දේට සංඛාර කියලා කියන ඔක්කොම දුක්ඛා. ඒක හොඳ වෙලාවට කාටවත් ඇහිලා තියෙනවා. ඒ නිසා මම කියව එක නෙවෙයි මේ බුදුහාමුදුරු කියව ගන්න. ඒ නිසා සක්මන හෝ කරන තාක්කල් භාවනාවක් නෙවෙයි. ඉතින් පුරුදු කරනකොට අපි ඩොට් පොයින්ට්ස් දාගෙන කොහොම කොහමරි මේක හුරු කරනවා. කවදා හරි ඒක අනායාසයෙන්ම යන්නදිනවා. එතකොට ඒක ඒක කාව්‍යයක් බවට පත් වෙනවා. ඒක ඊස්තටික් වැඩක් වෙනවා. සක්මන කෙරෙනවා. කෙරෙනවා තමයි මම ඒක දිහා බලාගෙන ඉන්නවා. වෙන කෙනෙක් දිහා හරියට දරුවා ඉස්සල්ලාම හත හතයි කියලා ඇවිදිනදී අම්මා බලන් ඉන්නා වගේ වැටෙන්නේ නැතුව පියවර හතක් යන්න පුළුවන් දිහා බලනකොට තේින පටන් අර ගන්නවා ඒක මේ රූපේ නැතිවීම හරහා නෙවෙයි වෙන්නේ ඒක සිද්ධ වෙන්නේ ආයාස කරන දේ අනායාස කිරීම හරහා සීබේ වෙන්න දීම හරහා ඒකවල දවස පුරා සෑහෙන කාරණා වැට කටයුතු රාශියක් අපි කරන්නේ ඔන්න ඔටෝපයිලට් මෝඩ් එකේ අපි ඒක අත්දකින්නේ නැහැ. ඒක පිළිබඳ ලියලා තියෙන හොඳම පොත තමයි Thought Without a Thinker කියලා පොතක් තියෙනවා. අපි ඊට එන හිතවිලි වලින් 95%ක්ම without a thinker හිතෙන දේවල්. ඒකට තමයි අපි worry කරන්නේ. worry කළ යුතු නෑ. ඒවා අපි කරන දේවල් නෙවෙයි. මාක් එප්ස්ටයින්ගේ පොත් සීරීස් එකක්ම තියෙනවා. හොඳම පොත හොඳම තව පොත් දෙක තුනක් තියෙනවා. Psychotherapy Without the Self, Thought Without a Thinker. එයාගේ පොත් රාශියක් තියෙනවා. Thought Without a Thinker හරීම මේ පුතඥය කොච්චර වොරි කරන්න ආසද කියන එක පෙන්වලා දෙනවා. හිතට එන දේවල් වලටත් වොරි කරනවා. චෙක් කරන්නේ මේ හිතන දෙයක්ද හිතෙන දෙයක්ද කියලා හිතෙන දේවල් වලටත් වොරි කරනවා. අපරාධින් සෝරි කියලා තමයි ඒකට කියන්නේ. මොනව කරන්නේ? ඒගොල්ල කැමැත්ත ඒක නම් වොරි කරන එකයි තියෙන්නේ. ඒකට අයිතිවාසිකම තියෙනවනේ කෙනෙකුට. හරි අපි එහෙනම් මෙතනින් නතර කරනවා. අපිට තියෙනවා පැයක විතර වෙලාවක්. 2 චීතිත 3යි 30 දක්වා සක්මන් භාවනාව සඳහා ඒ ප්‍රකාශයත් එක්කම අපේ සාකච්ඡාව නැත්තම් පොදු කමටහන් සුද්ධ කියන වැඩසටහන සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච හිිරු දිනාටම තෙරුවන් සරණයි මේක අඳින්න පුළුවන් ඉන්න කට්ටිය ඉන්නවද මේ කවුරු හරි ඩ්‍රාෆ්ට්මන් කෙනෙක් ඈ ඈ නෝනට ටිකක් ලාවට පුළුවන් ඇති ඒකේ ඒකේ හදන්න ඕනේ කොලයකට ওই කකුල් ටිකක් දාගෙන කකුලේ තියෙන කෑල්ල කඩදාසියක අලවලා එහාට මෙහාට කරන්න පුළුවන් වෙන විදියට. එතන සයිකල් එකේ ගෙනියලා පෙන්වන්න පුළුවන්. මං කියලා දෙන්නම් කවුරුන් මට පොඩ්ඩ මාත්‍ය කුලියට දෙන්න පුළුවන්. නෑ නෑ ඔයිට වැඩි හොඳට වෙන්නේ තේ ඔය මම ගොර කෑඳ මේක ඕක. කෙරෙන්න ඕනේ වැඩේ